අහන්න තියෙනවනම් සභාවේ කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා ඒ සඳහා ඒ සූදානම තියෙන මයික් එක පාවිච්චි කරන්න. ගරු ස්වාමීන් වහන්සේ සාදු යන්නේ අර්ථය පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සාදු කියලා කියන්නේ හොඳයි කියන අදහස යහපත් කියන අදහස. ඒක නිසා මේ සාදු සාදු සාදු කියලා කියන්නේ තමන් ඒ ඇහිච්ච දේ අනුමත කරනවා. හොඳයි හොඳයි හොඳයි කියලා අනුමත කරනවා කියලා මේක ඇත්තටම අපි ඉස්කෝලේ යන කාලේ අපේ මේ හාමුදුර කෙනෙක් හිටියා සිංහල උගන්වන්න ඒ හාමුදුරන් අපි සාදු කියලා කියන්නේ. ඉතින් හාමුදුර බැන්න අපිට. සාදු කියලා කියන්නේ දැන් මේ මේ සාමිවරුන්ද මේ Hindu සාමිවරුන්ද සාදු කියලා කියන්න එපා ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ කියලා. ඉතින් අපිට ඒ කාලෙට ඕවා කිව්වට ගණන් ගන්න නැහැ නේද? ඊට පස්සේ කවුද ප්‍රශ්නයක් ආව මොකද්ද සාදු කියන එකේ අර්ථය ඊට පස්සේ කිව්වා සාදු කියන හොඳයි කියන එක ඒක නාමපදයක් ඒක ආරූඪ කරන්න පුළුවන් කෙනෙකුට මෙයා සාදු කෙනෙක් කියලා එකෙන් අදහස් කරන්නේ යහපත් යහපත් කෙනෙක් කියන එකයි. නමුත් ඒක ව්‍යවහාරයේ ගිහිලා තියෙන Hindu භාෂාවට නිසා දැනුත් ඔය දහම් පාසල් ශිෂ්‍යෝ ගොඩාක් වෙලාවට සාදු කියලා තමයි සංඝයා වහන්සේට කතා කරන්නේ. ඒකට හුඟාවක් සංඝයා වහන්සේලා කැමති නැහැ. ඉතින් අර කියන්න යන්නේ නැහැ. මොකද බරපතල වැරද්දකුත් නෙවෙයි. ව්‍යවහාරමේ වශයෙන් මේ ඒක නිකන් Hindu ආගමට රෙජිස්ටර් වෙච්ච නමක් නිසා නමුත් වචනාර්ථයේ තියෙන්නේ හොඳයි කියන අදහස. ගරු ස්වාමීන් වහන්සේ භාවනා යෝගීන්ට අදෘශ්‍යමාන බලවේග වලින් බලපෑම් ඇතිවන්නේදයි දැන ගැනීමට කැමැත්තෙමි. ඇත්තටම ඉතින් අදෘශ්‍යමාන බලවේග බලපෑම් නැති කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. හැම කෙනාටම මේ ලෝකේ කිසිම දෙයකින් කිසිම දෙයකට බලපෑම් නැත්තේ නෑ. ඒ නිසා පේන නොපෙනෙන හැම එකෙම බලපෑම් තියෙන. ඉතින් භාවනා යෝගීන්ට නැතුව නෙවෙයි. නමුත් මේකෙදී සරුවචන් වහන්සේගේ පොඩි දිරිගැන්වීමක් තියෙනවා. සීලය පිළිබඳ විශ්වාසයක් තියෙනවනම් අනිත් එක මෛත්‍රී භාවනාව තියෙනවනම් නරක කෙනෙකුට ලඟ වෙන්න බෑ කියලා කියනවා. ඒ නිසා සරුවචනාංශේ මේක තියෙන බවට සාක්ෂියක් ඉදිරිපත් කරලා තියෙනවා මේ දජග්ග පරිත්තේ අපි ඇන්දාට කියන ආරක්ෂක විතරක් විදියට නිසා මේ අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා uppajjeyya bayang වා චම්බිතත්තං වා තස්මින් සමයේ මමේව තස්මින් සමයේ අනුසරියාත කියලා මාන්නේ අරඤ්‍යයකට පිවිසිනේ හෝ වේවා ගහක් මුල ඉඳගත්තේ හෝ වේවා ශුඤ්ඤාගාරයට ගියෝ හෝ වේවා භයං වා බයක් හෝ චම්බිතත්තං වා මේ ලොමු ලොමු දා ගැනීමක් හෝ ඇති වුණොත් ඒ කියන්නේ ඇති වෙන්න ඉඩ තියෙනවා මගේ නම කියලා කියන්නේ කියලා. මොකද ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ කියලා බුදුජානනාථගේ ගුණ ටික සීපත් කරන්න අපි බුදුජානනාථට ජීවිතේ පූජා කරලා තියෙන්නේ. කය පූජා කරලා තියෙන නිසා අපි මේ වෙලාවේ බුදුජානනාථගේ ගුණ සීපත් කරන්නයි කියලා. නමුත් සූත්‍ර පිටකේ එක තැනක සරුවත් ජනසේ සඳහන් කරනවා මේ බුදු විනාත්මෙදී අවුරුදු 6ක් විතර මේ දුෂ්කර ක්‍රියා කරන කාලෙයි කැලීම ගත කෙරුවා කිසිම දවසක සරුවචනාංගට එහෙම බලපෑමක් හෝ අදෘශ්‍යමාන දෙයක් කිම් බාධාවක් උනේ නැහැ කියලා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ කාටවත් නැහැ කියන එක. නමුත් තියෙන ඉඩ තියෙනවා. ඉතින් මේක ඉක්මවනවා. මේක පළවෙනි සැරේෙන් Tamanට විශ්වාසයක් ගන්න පුළුවන් අදෘශ්‍යමාන බලවේගකින් ඇවිල්ලා මට විනාශයක් සිද්ධ වුණත් මමගේ සීලය කඩා ගන්නෑ. මමගේ ශ්‍රද්ධාව ඉන්නවා කිව්වොත් ලොකු ගැම්මක් එනවා. දෙක මේ කාංකා විතරන විසුද්ධි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන දෙකේදී තීරුම් අර ගන්නවා බාහිර හොල්මන් නැහැ තමන් ළඟම තමයි තියෙන්නේ කියලා. තියෙන හරියක් තියෙන්නේ තමන් ළඟම තමයි. අපික බාහිරයට හේතු කරනවා. ඒ නිසා හිත සැකයන්ගෙන් දුර වෙච්චාම මාර්ගය අමාර්ග දෙක තේරුම් ගත්තට පස්සේ මේ මේ පිළිබඳව තියෙන අර හුඹස් බය ඒකට කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ සැක සංකා දුරු කරනවා. ඊට පස්සේ තේරුම් ගන්න පටන් ගන්නවා හෝල්මන් ටික ඔක්කොම හිතේ තමයි තියෙන්නේ. ඒ හිතෙන් තමයි මේ සේරම කරන්න කියන්නේ. ඒ සෙන් මාස්ටර් කෙනෙක් ගාවට ගියාලු මේ භාවනා කරන කෙනෙක්. එයාට කියාකවලු මට හීනේදී මේ විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඕන දෙයකට ඒ හීනෙන් මට උත්තර හම්බ වෙන නිසා මට හීනේදී විශේෂ හැකියාවක් තියෙනවා. කවුද ඇවිල්ලා මට හීනෙන් උදව් කරනවා කියලා. මාස්ටර් ගණන් ගත්තේ නැතිලු. ඉතින් නවසරයක් වළු මට ඇත්තටම ඕනේ ප්‍රශ්නයක් හිතාන බුදියා ගත්තොත් ඊනේ මට උත්තර හම්බෙයි. ඊට පස්සේ මේ මනුස්සයෙක් වළු හොඳයි. උඹ අද බුදියා ගන්න වෙලාවේ අටුවට අත දාලා මුං ඇට ටිකක් අරගෙන පීරිෂක් උඩ තියලා බුදියා ගන්න. ඊනේ කවුරු හරි අයිතිකාරය ආවොත් ඇට ගියක් තියනද කියලා අහපන් කියලා. බෑ. බුදු ගණන් කරලා නෙවෙයි දැම්මේ. ඌම ගණන් කරුවා නම් ඌම උත්තරේ දෙනවා. බුදිය ගන්න කිට්ටල නිදිමතේ කියලා දාලා බුදියක ගියාම හීනෙන් එන එකක් දන්නේ නැහැ. මොකද හීනෙන් කයින්නේ ඇතුළෙම තමයි. අපිට එන ඔය ඔක්කොම කෝලා ගිල ගත්තේවා තමයි වමාරන්නේ. ඉතින් වමාරුවට පස්සේ කියනවා අම්මෝ ඒක මේ ආර බලවේග මේ බලවේග කියලා নানা ආකාර නන්දානවා. එහෙම එකක් තියෙන එක හොඳයි මොකද නැත්තම් ලැජ්ජයි. මේ සාමනුස්ස බලවේග අනම්මනම් කියලා මොකේකටද හේතු කරනවා. එකපාරක් ඒක මගේ නමක් දාලා දෙන පත්තරේ. ඇත්තට මම මේකට සම්බන්ධ නැහැ. මේ හරි ඒක යක්ෂෙක් ඉන්න කොයි වෙලාව හරි ඌ මගේ නම දානවා පත්තරේ. මම බනිනවා ඒකට. <laughs> ඌ කියලා තියෙනවා මීටිකල ඉන්නේ ධම්මජීව හාමුදුරුවෝ මේ ආයි යහවලයි යහවලයි බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ හම්බෙන්න ගියා. ඉතින් ආමුදුරන්ගෙන් ඇහුවා මේ මේ භාවනා කරන්න ගියාම මේ අනවශ්‍ය බලවේග මාර බලවේග පහළ වෙනවා කියන්නේ ඇත්තද කියලා. ඉතින් ආමුදුර ඕ කිව්වලු. ඒ ආමුදුර කිව්වලු භාවනා කරන්න ගියාම හොඳ වැඩ කරන්න ගියාම පහළ වෙනවා කියලා. අන්තිමට ලියලා තිබුණා විපස්සනා කරන්න කෙනාට කවදාකවත් නැහැ කියලා. ඒක නිකන් මට ඇත්තක් කියන්නේ ඇත්ත උනත් නැති උනත් ලොකු ධෛර්යයක්. ඊට පස්සේ මම අර කල්වියාකට කතා කරලා කිව්වා යකෝ මගේ නම දෙන්න මොකටද කියලා. නෑ ස්වාමීන් වහන්සේ ගියාලු. ඉතින් මං කිව්වා ගියා නම් මං දන්නවනේ. ගිහිල්ලා තියෙන්නේ අනික් ස්වාමීන් වහන්සේලා. ගිහිල්ලා අහලා තිනවා බලංගොඩ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ විපස්සනා කරන එක්කනට අමනුෂ්‍ය බලවේග එහෙම නැත්නම් මේ කියන අදෘශ්‍යමාන බලවේග නෑ. මොකද එයා දන්නවා එන දෙයට මුහුණ දෙන එකයි කරන්නේ. කිසිසේත් මේකට গুপ্ত බයක් ආඩ් මේ ගුඩ බයක් ඇති කරගන්න එන දේ දිහා බලන්න. නිසා විපස්සනා කරන කෙනාට අදහන්නෙත් නැහැ බලවේග තිබුණත් කිට්ටු කරන්නෙකුත් නැහැ මං හිතන්නේ 33000 කරන්ට් එකට කවුරුත් අත දාන්න යන්නේ නැහැ. ඔය 230 කරන්ට් එකට 1.5 කරන්ට් එක කවුරුත් ඇඟිලි ගන්න. 33000 ගැහුවොත් ඉවරයි. නිසා විපස්සනා භාවනා කරන කෙනෙක් එක්ක එන්නේ නැහැ ලේසියෙන් කවුරක්වත් හැප්පෙන්න. ඇවිල්ලා අත තිබ්බොත් ටෙන්ෂන් එක වදිනවා. ඒ නිසා මේ මනුස්සයා දන්නවා එන කෙනෙක් මොක ආවත් මේ මම එක දවසක් මේ කතා කරමින් ඉඳද්දී මේ භාවනා භාවනා නෙවෙයි දානෙට ආපු කට්ටියක ඒ වේවුලලා ආවේශ වෙන්න පටන් ගත්තා. ආයෙත් පටන් ගත්තා කට්ටිය අල්ලා ගත්තා ස්වාමීන් වහන්සේලා මොකද මම කව පැත්තකට ගියා. ඒ මනසට කතා කළේ උඹ මොකද්ද මේ කියන්නේ? අවසරයි බුද්ධ පුත්‍රයන් වහන්සේ මොකක් හනම්මනම් මොකද බාපු කාරණාව කියපන්. මම මේ කතා කරන්නේ ආමුදුරු කෙනෙක්. බුද්ධ පුත්‍රයන් වහන්සේ මම දන්නවා මම දන්නවා මම දන්නවා මේ ආවේශ වෙච්ච දරුවගේ සීයා මේ කතා කරන්නේ. ඉතින් මං අහුව මොකද්ද මිනිස්සු ඕන කරන්නේ? නෑ මං මැරෙන්න ඉස්සෙල්ලා මං අදහසක් වෙනවා මට මේ සංඝයාට වතුර පූජා කරගන්න බැරි වුණා මං ඉතාලම දුක්ඛිත තැනක ඉන්නේ මම මේ දරුවට කියන්නේ වතුර හම්බෙන දෙයකට දාන දීපන් කියලා කියන්නේ කියලා. ඉතින් මං කෝකට මෙයාකට ඔච්චර වද දෙන්න ඕනද බ කෙලින් කියපන්කෝ. පලාද එන්න එපා පතුරු ගහලා එළවන පලයන් යන්න කියලා කිව්වා. අනේ එහෙම කියන්න එපා ස්වාමීන් වහන්සේ මේ දරුවා ලව්ව තමයි මට මේ පින්කම කරගන්න තියෙන්නේ සංඝයාට වතුර ලැබෙන්න සලසන්නේ. ඉස්ලාම රිට්‍රීට් එකේ ජනවාරි 3 13 රිට්‍රීට් එකේ මේ දාන දෙන කට්ටියට බණ අහන්නේ. බණ අහලා ඉවරච්ච ගමන් ගැහෙන්න පටන් ගත්ත ගෑනු කෙනෙක් අතන ඉන්න කෙනෙක්ගේ ඇඟට වැටිලා දල දඬු වෙලා බිම වැටිලා මෙහෙම දඟලනවා. ඉතින් මං කව කෑ ගහන්නම කවුරක් අජි මෙහෙම. භාවනා ශාලාවන්නේ නටන එක නටාගත්තා වයි. ඊට පස්සේ කතා කරනකොට එයා දැන් කියනවා යාගේ නැන්දම කතා කරන්න කියලා. මට පේනවා බොරුව කරන්න කියලා. මේ මිනිස්සයම කතා කරනවා මං කෝ නැන්දමට කතා කරන්න කිව්වා උඹ ඵලයන් යන්න දෙන්න කියලා. ආවේශ වෙලා ඉන්න නැන්දමට කතා කරන්න කිව්වා උඹ ඇත දාන්න එපා. නෑ මට නැන්දම කරදර කරනවා. මං කෝ නැන්දම කරදර කරන්නේ උඹනේ. උඹ පැත්තකට වෙයන්. නැන්දමට කතා කරන්න කියපන්. මං අහගන්න නැන්දමයි දුව දෙන්න ඕනේද මොකද්ද කියලා කියලා. ඊට පස්සේ නැගිට්ටා. ඒ ආවේශ වෙච්ච එකනට ගෙල්ලින් කතා කරලා අය හුඟ දෙනකොට අමාරු ඒක කරන්න කතා කරලා අහන්න මේ ආවේයයි මොනවද ඕනේ කරන්නේ අනේ වතුර ටිකක් හරි වෙන ඉතින් දීලා පිටත් කරන එක නේ තියෙන්නේ බය වෙලා මොනව කරන්නේ ගෙල්ලි කතා කරලා අහුව ගමන් ඔය මොකක්වත් හිතින්නේ අපි බය වුණොත් අර මනුස්සයත් ඒක කාලා දෙන සුන්දරම කනවා ඒක නිසා නෑ කියන්න යන්න එපා නමුත් තමයි හොඳ සීලක පිළිලා ඉන්නවනම් තමයි සද්ධාහක පිටලා ඉන්නවනේ ඕන කෙනෙකුට කතා කරලා කියත හැකි. අහවල් පණිවිඩයට දාවේ අහවල් දේ කරන දාවේක කරපන්. පණිවිඩය කියපන්. නිකම් බොරු ආටෝපමාට මොකක්වත් ඕනේ නැහැ කියලා. ඒ නිසා මේක එච්චර මේ නෑ කියන්න යන්නත් එපා. ආවොත් දුවන්නත් එපා කතා කරලා අහන්න මොකටද ආවේ? පණිවිඩකාරයා ආවේ මොකටද කියලා. එතකොට ප්‍රශ්න ඉවරයි. අවතර යාමතුරුනේ අපිට රැයට නිින්දෙන්නට ආනාපාන සතියෙන් නිින්දට යා හැකිද ඒ හොඳද මේ ප්‍රශ්නේ අහන්නේ මෙහෙමයි මේ කට්ටිය සමහරු දන්නෝ ඇති සරුවත්තරනාංශයේ දේශනා කළා තියෙනවා මෛත්‍රී භාවනාවෙන් නිින්දට යනවා නම් ආනිසංස 11ක් හම්බෙනවා කියලා සුඛං සුපති සුඛං පටිබුඤ්ජති න පාපකං සුපිනම් පස්සති කියලා. ඒ සූත්‍රේ පිටිපස්සේ තියෙනවා තව භාවනා 13ක්. ඒ 13න්ම නින්දට ගියොත් අර ආනිසංස එහෙම්ම ලැබෙනවා. ඒකට කොහොම කායගත සති ආනාපානෙත් ඒකටයි තියෙන්නේ. ඒ නිසා අසුභ භාවනාවෙන් ධාතු මනසිකාරයෙන් ආනාපාන සතියේ නවසීවතිකේ මෛත්‍රී භාවනාවෙන් කොයි එකෙන් නින්දට ගියත් නපුරු හිණ පේන්නේ නැහැ. සෝසී අවදි වෙනවා. සෝසී නින්දයි. ඒ නිසා ආනාපාන සතියත් මේ නිදා ගන්න වෙලාවට සීකර ගන්න පුළුවන් නම් ඒක ලොකු නිකන් ආරක්ෂක යන්ත්‍රයක් වගේ. ස්වාමීන් වහන්සේ පරියංග භාවනාවට පෙර අනිවාර්යයෙන්ම සක්මන් භාවනා කළ යුතුද? ආරම්භයේදීම සක්මන් භාවනා පැයක් පමණ කාලයක් එක දිනකට කළ යුතුද? මේ දෙකට මම නම් දෙසරයක් ඔව් කියනවා. මොකද ඒ තරම්ම සක්මන් භාවනාවෙන් ප්‍රයෝජන ලැබපු කෙනෙක් මම. සක්මන් භාවනාවේ දෙයක් නොතිබුණා නම් මට භාවනාවට ප්‍රවිෂ්ටිකුත් නැහැ. මොකද මට ඉඳගෙන ඉන්න බැරිකම තියෙනවා. ගාක් කල් තිබුණා ඉඳගෙන ඉන්න. වෙන උසක්මන ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ නිසා පරියංග භාවනාවට පෙර අනිවාර්යයෙන්ම සක්කම් භාවනා කළ යුතුද කියන එකට උත්තරේ කියන්න තියෙන හැමදාම බත් කන්න ඉස්සලා අත හොදන්නද කියලා අහනවා. අත හොදන්නේ නැතුව බත් කෑවට කමන්නේ හැබැයි අතේ තියෙන කක්ක ටික තමයි කන්නේ. නිසා කක්ක හොදගෙන බත් කන එක හොඳයි. මේවට කියනවා පූර්වක්‍ෘත්‍ය කියලා. නිසා සක්මන් භාවනා කරන්න මේක ස්පෝර්ට්ස් කරන කට්ටිය වෝමින් අප් එකක් කරනවා. ඉසව්වට යන්න ඉස්සලා පිටිනේ වටේ දුවලා ඇඟරත් කර ගැනීමක් කරලා තමයි මේ ක්‍රීඩා ඉසව්වට යන්නේ. මේ තමයි වෝමින් අප් එක. රක්මන් භාවනා තමයි ඒ ශරීරයේ කර්මන්නේ කරන්නේ. අනි ආරම්භයේදී සක්මන් භාවනා පැයක් පමණ කාලයක් එක දිගට කළ යුතුද? සමහර විටක අපහසුයි ලෙඩ රෝග, වයස, එතනින් යම සමබර නැති තත්ත්ව. ඉතින් සකින්න සක්මනක් හදනකොට හැම වෙලාවෙම සක්මන කෙලවර ආසනයක් හදන්න කියලා. ඒ නිසා විනාඩි 10ක් 15ක් ඇවිදිනකොට වෙහෙසනා සක්මන් ආසනේ ටිකක් වෙලා ඉන්නවා විනාඩියක් විතර. පරියන්කට යන්නෙත් නැහැ. දිගට දිගට සක්මන් කරන්නේත් නැහැ. ඊට පස්සේ ආයෙ ඇඟට පනාවට පස්සේ ආයෙ සක්මන් කරනවා. එහෙම නැත්නම් දෙතුන් සැරයක් වාඩි වෙනවා. ඕගොල්ලන්ට හම්බ වෙන්නේ දැන් ලොකු සාංශි ඉන්න කාමරේ සක්මනට ගියොත් ඇතුලේ සක්මන ඒ සක්මනේ තියෙනවා ආලම්බන රජ්‍යුවයි අත්වැටයි. වයසට ගියාට පස්සේ සක්මන් කරන්න බෑ විශ් වෙනවා. ඒතර මේ පැත්තේ රේල් එකක් තියෙනවා පිටියේ. ඉස්සර තිබුණා බොහොම ලස්සනට හදපෙකක් ඔය මං ඉන්න කුටියේ. ඒක මේ මගෙත් නොසලකිල්ල නිසා ගලවලා දෙනවා. මොකද ඒක හරි කෞතුක වස්තුවක්. සක්මන් කරනකොට අවුරුදු 50 80 90 පෙන්නට පස්සේ අමාරුයි. ඇතුළේ විතර කරනවා. එතකොට මේ අත අල්ල ගන්නවා. අල්ලන්න මැදින් එල්ලලා තියෙනවා රෙදි එල්ලන වැලක් වගේ එකක්. මේ අතින් ඒක අල්ල ගන්නවා. අර කල්ලාගෙන ඒක දිගේ තමයි සක්මන් කරන්නේ. එහා පැත්තට හැල්ලලා මේ අතින් වැට අල්ල ගන්නවා. මේ අතින් සක්මන අල්ල ගන්නවා. ආලම්බන රජ්‍යුව එහෙම එහෙම කර කර තමයි සක්මන් කරන්නේ. ඉතින් ආලම්බන රජ්‍යුව තියෙන්නේ මොකද? අර ඇඟ මේ සමබර කරගන්න බැරි තරම් වයසයි. ඉතින් එතකොට අර කෙල්ලිලා තමයි දැන් අර වොක් රයිට් එක තියෙන්නේ. ඒක තියතිය තියතිය යනවා. දැන් අපි ඉන්න ආමතුරු කරන්නේ අර වීල් චෙයාර් එකක් අල්ලගෙන. වීල් චෙයාර් එක අල්ලන්නේ ඒක යනකොට වීල් චෙයාර් එක තල්ලු කරන යනවා වගේ වෙන්නේ. ඇත්තට වීල් චෙයාර් එක ගන්න බැලන්ස් කරගන්න ඒක තියාන පුළුවන් තරම් සක්මන් කරන්න. ඒ කරලා හරි ඇඟට වෙහෙස වෙන්නේ නැතුව වෙහෙස වුණත් පුළුවන් තරම් සක්මන් කරනවා නම් පරියන්ක නොකලත් ඒ තමන්ගේ භාවනා ගැම්ම කාර්යබහුල ජීවිතේ වුණත් නඩත්තු කරන්න පුළුවන් ගතියක් තියෙන නිසා ඒක මේ ඔව් කියන කෙටි උත්තරය තමයි දෙන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අන්‍යාගමික කෙනෙක් භාවනා කරන්නේ ඇයිදයි ඔබ වහන්සේගෙන් විමසුවොත් ඒ ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේදයි දැන ගැනීමට කැමැත්තේ. මේ අතර මේ එක ප්‍රශ්නට උත්තර රාශියක් තියෙනවා. අවස්ථානුකූලව අපි යම් අලුත් දෙයක් හොයන්නේ මේ දැන් ඉන්න එකේ තියෙන මොකක් හරි දුර්ලභකම නිසානේ. භාවනා කරන්න ඕනේ මේ සංසාරේ තියෙන මොකක් හරි මොකක් හරි ගැටලුවක් මොකක් හරි ප්‍රශ්නයක් මොකක් හරි ඒකේ තියෙන මේ අපේට සංසාර දුක කියලා කියනවා. ශාසනික වශයෙන් සංවේග කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මේ පුද්ගලයාගෙන් භාවනා කරන්නේ ඇයි කියලා අහනකොට එයා තින් කට උතරයක් ගන්න ඕනේ ඔබ සංසාරේ කුමන දුකක් දැනලද මේ කතා කරන්නේ නැත්නම් මේ භාවනා කරන්නේ ෆැෂන් එකටද? මේ භාවනා කරන්නේ කට්ටිය භාවනා කරන හිඳයි. නැත්නම් මේ ඉගෙනගෙන අනුට උගන්වන්නද? නැත්නම් අසවල් දෙඩේ සනීප කරන්නද කියලා මේ භාවනා කියන පටු પરමාර්ථ. පටු પરමාර්ථ කියන්නේ මෙලෝ වශයෙන් කියනවා. එව්වට නන්දු කරවීම පිණිස භාවනා කළොත් උපදෙස් දුන්නොත් උපදෙස් දෙන එකනත් දියසුලියකට අහු වෙනවා. කවදාකවත් ඒකට යන්න බෑ. නිසා කොටින්ම පැහැදිලි කරගන්න ඕනේ භාවනා කෙරුවොත් ලෝකෝත්තර ප්‍රතිඵල ලැබෙනවා ලෞකික ප්‍රතිඵලත් ලැබෙනවා ඒව අතුරුඵල. නමුත් ලෞකික ප්‍රතිඵල සඳහා මේ වයින් භාවනාව ගත කරනවා කියලා කියන්නේ ඒක මේ වටිනා ශාසනයක් දෝතින් ගන්න ඕනේ ශාසනයක් වමතින් ඇල්ලුවා. ඒ නිසා ප්‍රශ්න කරන්න ඕනේ ඇයි භාවනා කරන්න තියෙන උවමනාව? භාවනා කළ යුත්තේ ඇයි කියලා එයා මගෙන් අහනකොට එයන් අහන්න ඕනේ මේ ඔක්කොටම භාවනා කරන්නත් බෑ භාවනා කරන්න පහසුකනුත් නෑ ඉතාමත් පිං ඇති ගොඩක් පාරමිතා ඇති කෙනෙකුට තමයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක පොදුවේ තේඩිවේ කහරහා මුළු රටකට මුළු ජාතියකට දෙන්න යන්න එපා. බුදුචානන්සේ සඳහන් කළා තියෙනවා ශික්ෂාපද 18ක විතර නුසුදුසු කෙනෙකුට බණක් කිව්වොත් බණ කියන එකනට වැරද්දක් සිද්ධ වෙනවා. ආපත්‍යක් සිද්ධ වෙනවා. අහන කෙනාට නෑ. එනිසා මේ භාවනා වගේ වටිනා දෙයක් නොදන්න කෙනෙක් අතර දෙනවයි කියන එක යේසුස් වහන්සේ කියලා තිබුණේ ඌරන් ඉදිරි පිට මුතු දමන්න එපයි කියලා. Don't throw pebbles in front of pigs කියලා. මොකද ඒක හොඳ කතාවක් කරලා තිබුණාට ඉන්දියන් සාමි කෙනෙක්. එයා කියනවා ඌරා කොයි දෙයක් කැමරට බලන සතෙක්. මුතු විසි කරපුවාම ඌ ඒක හිතන්නේ පණු බිත්තර කියලා. බක්කලා කනවා. කනකොට දත හැපිච්චාම ඌට දාපු මිනිහත් එක තරහ යන ඌට ගහන. ඌට උනේ කෑම. මුතු බල මුතු දාන මොන කරන්නේ මේ ඌරට. ඒ වගේ මේ මේ සදාචාර සම්පත්තියක්වත් නැති මිනිසෙකුට මේ භාවනා වගේ දේවල් දෙන්න හදනකොට දෙන මිනිසයා වගේ වෙනවා. නිසා අඩු ගානේ සාමනීර කමවත් දෙන්න එපයි කියලා කියනවා ඇවිල්ලා අඬා වැටලා ඉල්ලුවේ නැත්තම්. උපසම්පදාවවත් දෙන්න එපා. අනේ අනුකම්පා කරලා මාව බේරගන්න කියලා කිව්වේ නැත්තම්. ශිල්පදයක්වත් දෙන්න එපා. එල්ලීමක් කරේ නැත. මේ කිසි දෙයක් අහක දාන්න මේ තොග තියෙන නිසා තොග අඩු කිරීමේ වෙළඳ තෙල් එකක් නෙවෙයි මේක. තොග නිම කිරීම සඳහා අඩු මිලට විකුණන වැඩක් නෙවෙයි භාවනාව කියන්නේ මේක හොඳටම පිං ඇති කෙනෙකුට කරන්න. ඒ නිසා දෙන්න ඉස්සෙල්ලා හැම පැත්තෙම ටෙස්ට් කරන්න. අපි ලොකු සංසි ලීලා තිනවා පැවිදිකමට ගන්න ලබන හෝ යන්න කෙනෙක් හොඳටම පරීක්ෂා කරලා ගන්නයි කියන්නේ. ගොඩක් කල් ඇසුරු කරලා ඊට පස්සේ තමයි මේ භාවනා සම්බන්ධව සම්බන්ධීකරණේ නැත්නම් sannivedanaye සිද්ධ වෙන්නේ මුලින් මුලින් නිකන් ටෙස්ට් වගේක් කරන්න. මේ මේ නීති ටිකක් දානවා දැම්මට පස්සේ ආ එකඟ නම් හරි. ඔක්කොටම අල්ලන්නේ. ඒ නිසා අන්‍යාගමිකෙක් ඇහුවත් අපේ ගියා ගන්න ආගමේ කෙනෙක් ඇහුවත් පරීක්ෂා කරන්න. මේ පරීක්ෂා කරන්නේ නැතුව දෙන්න ගියොත් ආධුනිකයාගේ එහෙම නැත්නම් මේ ඒ එන කෙනා නෙවෙයි දෙන කෙනාගේ ඇතේ දෝෂේ තියෙනවා. මම ලොකු සංසින්න කාලේ ඔය ආනපාන සති පොත මුල් පොත ලිව්වා. පිටු 10ක් 15ක විතර තියෙනවා. 10 ඉවල දුන්නේ ළඟට ඇවිල්ලා පරීක්ෂා කරලා ලොකු සංසින් අතින් දෙනවා නම් විතරයි. කිසි කෙනෙකු එයා දීලත් කියනවා කාටවත් දෙන්නත් එපා කියලා. කාටවත් දෙන්න එපා. ගිහිල්ලා ඕක බිම දැම්මොත් ඕක තේ කරත් වෙනවට වහන්න තිබ්බොත් ටේබල් මැට් එකට ගත්තොත් ඒක විශාල අපරාධයක් ඒ මනුස්සයා කරන්නේ මේ දෙල්ලමට අරගෙන ගිහිල්ලා. මේ ධර්ම පොත් මේ ධර්ම උපදේශ ඉතිව දෙනකොට පරීක්ෂා කරලා බල තමයි දෙන්නේ. සමහර විටක මේ වගේ සංවිධානය කරනකොට සමාජලාට එක්කෙනෙක් දෙන්නෙක් ඇති ඔය පුරුද්දට එන ඔය තොගේට අහු වෙන කට්ටිය. ඒක කමන්නේ අපි සැලසුම් කරන කට්ටිය ආරමුණු කරලා උපරිමයෙන් කරනවා. ඉතින් සමහර කෙනෙකුට නිකන් අහම්බෙන් යන කෙනෙකුටත් ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. නමුත් මේ වටිනා දේ වටිනා විදිහට තිබ්බේ නැත්නම් ඒකට අගෞරව සිද්ධ වෙන නිසා ධාතු තියෙනවනම් කරඬුවක තියන්න ඕනේ. රත්තරන් බඩු තියෙනවනම් මංජුසාවක තියන්න ඕනේ. හන්දර හතරමන් හන්දික තියන්න එපා. දෙන්නත් එපා. දුන්නාට පස්සේ ඒක දරන්න බැරි කට්ටියට කරන්න බෑ නිසා කවුරු ඇහුවත් හොඳට පරීක්ෂා කරලා මට කවුරු ආර්දනා කරත් මොනවාරි දෙයකට ඔය බණ කියන්න ආරෙමේ මම මේ ඒ මනුස්සයා ගැන සලකලා විතරයි බලන්නේ උඹට මොකක්ද ඒකේ තියෙන ලාභේ ඔබ කොහොමද මට වග වෙන්නේ මේකෙන් පොර දෙන්න වෙනවද කියලා පරීක්ෂා කරලා තමයි කරන්නේ. එහෙම එහෙම කරනකොට පේනවා හරි අකරුණාවන්තයි වගේ. එහෙම කරනකොට පේනවා නිකන් හරියට මෙච්චර වටිනා දෙයක් ඉල්ලන්නයිල මේ හාමුදුරුවෝ ඒකටත් මේ නීති දාන්න හදනවා කියලා. එහෙම නැත්නම් වෙන්නේ මේ දින කෙනාට ආපත්‍ය සිද්ධ වෙනවා. වැරදි සිද්ධ නිසා ගනුදෙනුව යන්න ඕනේ බොහොම ගරුගාම්භීර මට්ටමක යන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ සංඥාවක් ඇතිවන්නේ සහ ඒයින් පණිවිඩයක් නිකුත්වන්නේ මනසින්ද? උඩු හිත හා යටි හිත යනුවෙන් භාවනාදී හඳුන්වන්නේ මේ මනසේම යම් අවස්ථාවල. භාවනාදී අපට බාධා පමුණවන්නේ බාහිර සංඥාද. නැතොත් අප මනස් අභ්‍යන්තරයේ ඇති හිතවිලිද උපන්සේ පැහැදිලි කිරීම තුළින් භාවනාව තවදුරටත් ශක්තිමත් වන්නේයි හිතුවි. ඇත්තට මේකෙදී මම හිතන්නේ කියෝයි අපි දැන් මේ සම්මා සංකප්ප ගැන කතා කරන්නේ. අනේ සම්මා සංකප්ප සංකල්පය කියලා කියන්නේ විතක්ක ਵਿਚාර කියන විශේෂම විතක්ක චෛතසිකය ආයිත් ඒක අර සතියට හරි මේ උදව් වෙනවා. ඒක ගැන විස්තර කරනකොට ඒ සංකප්ප නැත්නම් මේ විතක්ක, ආකල්ප, තර්ක, විතර්ක, මානසිකාර වගේ දේවල් හරහා මේ පංචස්කන්ධේ විස්තර කරොත් රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ පළවෙනි දවසේ ප්‍රශ්න වර්ගයක් ඇවිල්ලා මම පැත්තකින් තිබ්බා. ඒකෙත් මේක අහලා තිබුණා. එතකොට මේ සංඥාස්කන්ධය කියන්නේ හරි මැද තියෙන එකක්. ඒක හරි අමාරුයි එතනින්ම විස්තර කරන්න. ඒකට යන්න ඕන රූපස්කන්ධ වේදනාස්කන්ධ හරහා ගියොත් ඒ මට්ටම හදාගත්තොත් ඒ හරහා සංඥාස්කන්ධ සංස්කාර විඥාන අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රශ්න ටික මම අද පස්සට තියන්නම්. ධර්මදේශනාදී අපි බලාපොරොත්තු වෙමු මේකට මේ මුල ධර්මයේ පිළිතුරක් ඒක භාවනාවට සම්බන්ධ කරගෙන මේ වෙලාව හැටියට කියන්න තියෙන්නේ මේක සමානට අභිධර්මයේ එහෙම නැත්නම් අටුවා කතාවල පරමාර්ථ ධර්ම වශයෙන් පෙන්වන චිත්තචෛසික රූප නිබ්බාන කියලා. ඒ කියන්නේ ලෝකයේ ඔක්කොම අඩු කරලා ගත්තොත් බොයිල් ඩවුන් කරලා ගත්තොත් ඉතුරුනේ හතර විතරයි. රූප කියලා කියනවා මේ මනින්ද ගිරන්න පුළුවන් දේවල්. නිබ්බාන කියලා තියෙනවා පරලෝකයේ පරලෝකෙ නෙමෙයි මේ ලෝකෝත්තර පැත්ත නාම ධර්ම චිත්තචෛසික කියලා දෙකට කාඩිනවා. ඒ නිසා චිත්ත චෛතසික කියලා කිව්වහම හිත සහ හිතේ ඇති වෙන හිතවිලි. ඉතින් මේක හරිම අමාරුයි විස්තර කරන්න උපමාවකට කියනවා නම් ජලාශය සහ ජලාශයේ දිය රැලි වගේ. ජලාශයක් තියෙන බව අපි දකින්නේ දිය රැලි වලින්. ජලාශය කියන්නේ ජලාශයේම හටගත් දිය රැලි. නමුත් හිතවිලි කියන්නේ දිය රැලි, ජලාශය කියන්නේ හිත. එතකොට මේ හිත විඥාන මන චිත්ත කියනන් වලින් අපේ පොත්වල සඳහන් කරනවා ඒ හිතේ පහළ වෙන හිතවිලි සර්වජ්‍ය දේශනා සියල්ලම කැටි කරලා පසුකාලීන ආචාර්යවරු 52කට කොටු කරලා තියෙනවා හිතක පහළ වෙන්න පුළුවන් චෛසික 52යි කියලා ඒක සර්වඥාන්සේක ප්‍රකාශනයක් නෙවෙයි නමුත් ඒ ප්‍රකාශන සියල්ලම පෙරලා බලලා අරගෙන ඒ 52කින් එකක් තමයි සංඥා කියන චෛතසිකය හිතේ හටගන්න එක චෛතසිකයක් ඉතින් ඒක හිතේමද කියලා අහන දෙයක් නැත්තේ නෑ සංඥාව ඇතිවන්නේ සහ ඒ පණිවිඩය නිකුත්වන්නේ මනසින්මද පැහැදිලිව. මනසෙන් තමයි මේ චෛසික ඔක්කොම ඇති වෙන්නේ සංඥාවත් එක චෛසිකක්. උඩු හිත යටි හිත යන මේ භාවනාවේ හඳුන්වන්නේ මේ මනසේම යම් අවස්ථාවද ඉච්චරම තමයි. භාවනාවේ අපිට බාධා පමුණන්නේ බාහිර සංඥාද සංඥාවල බාහිර කියලා දෙයක් නෑ ඒක ඉතින් ඇත්තටම අභ්‍යන්තරයෙන් පහළ වෙන එකක්. නැත්නම් තව මනස අභ්‍යන්තරයේම ඇති හිතවිලිද මේක අර මූලික විග්‍රහය දන්නේ නැතුව කරන ප්‍රකාශනයක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේක ටිකක් විස්තර සහිතව හවස ධර්ම දේශනාවට මේ සංකප්පහරහා ඉදිරියට යන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප භාවනා යෝගයේ සිටදී අපට අමනුෂ්‍ය බලපෑම් ඇති විය හැකිද අපට පහදා දෙන්න. ඕගොල්ලෝ අමනුෂ්‍යයන්ට බලපෑම් කරන්න යන්න එපා. ඒගොල්ලන්ට ඉන්න කියන්නේ ඉන්න තැනක. එතකොට ආයි. දවස් 10 ඉන්නේ කියලා පොඩ්ඩක් ඉඳලා යන්නේ කයිද? මේ නමනුෂ්‍යයන්ට අනම්මනම් જાති කියන්න යන්න එපා. මොකද ගියාට පස්සේ ඕගොල්ලෝ අපිත් එක්ක එනවා. ඉන්න කට්ටියත් එක්ක. ඒකට ගුටි කනවා. ආයෙත් එක්ක ආවොත් ගුටි කනවා. එනිසා අමනුෂ්‍යයන් කරදර කරන්න එපා. ඉන්නත් එක හිරුපුදී. මනුෂ්‍යයත් එක්කවත් එපා. අදත් උරදී එක්කෙනෙක් කතා කරලා ඉඳලා මං කිව්වා මේ කතා කරලා අන්ත බලපෑම් කරන්න යන්න එපා. සැරයක් කියනවා දෙවෙනි සැරේ කණක් කපලා එලවනවා. එනිසා බලපෑම් නම් ඇති. ඒකට නෑ කියන්න බෑ. නමුත් මොකෙන්ද මොකට බලපෑම් නැති. ඒ නිසා අමනුෂ්‍යයන් බලපෑම් කරන්න එපා. කරු ස්වාමීන් වහන්සේ සතිය සමාධිය යන්නේ වෙනස් වෙනස් නැවතත් පැහැදිලි කර දෙනු මැනවි. මේක ඇත්තටම අපි මුලින් ඉඳලා කතා කරා මිසක් මේක හරියට වෙන් කරලා හඳුර ගන්න අපිට වෙලාවක් ආවේ නැහැ. ඒක ඒක මගේ පැත්තේ තියෙන යුතු යුතුකමක්. ඉතින් මම මේ අවස්ථාව අරගන්නවා මේ ප්‍රශ්නේ මතින් අපි ඉස්සලා සංඥා චෛතසික ගැන පොඩ්ඩක් හඳුල්ලා දුන්නා. සතිය කියන්නේ සමාධිය කියන්නේ චෛතසික දෙකක්. සතිය සමාධිය බොහෝ විට සෝබන චෛතසික වශයෙන් මනුෂයාට හිත කර ප්‍රිය කර චෛසික වශයෙන් හඳුන්ලා තියෙනවා. නමුත් චෛතසිකවල තියෙනවා නරක දේවලුත් තියෙනවා. ලෝභය, දෝෂය, මෝහය වගේ නරක දේවලුත් තියෙනවා. මේ දෙකම හොඳ දෙකක්. එතකොට අපි සාමාන්‍යයෙන් මේ විශාල නෑදෑ පරපුරක් අතහැරලා දාලා න්‍යාචාල වස්තු පරපු භෝග පිරපුරක් අතහැරලා දාලා මේ ඇවිල්ලා භාවනා කරනකොට නිකන් සාමාන්‍ය ලෝකේ ස්වභාවිකිත හැකි අපි උපයන්නේ සද්ධා, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥා කියන මේ ගුණ ධර්ම පහ තමයි වඩන්නේ. අපි පුළුවන් තරම් ශ්‍රද්ධාව ඒ වගේම වීරියචෛසිකේ මේ ශක්තිය ධෛර්යය වඩනවා සතිය වඩනවා සමාධි වඩනවා ප්‍රඥාව වඩනවා එතන මේ පංච ඉන්ද්‍රිය පංච බල වශයෙන් සඳහන් කරන මේ දේවල් අතර මේ චෛසික දෙක සඳහන් වෙනවා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ගත්තාම මේ සතිය විතරක් අටපොලක සඳහන් වෙනවා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පෙළ ගැස්මේදී සතිය අටපොලක සඳහන් වෙනවා මේ සතියයි සමාධියයි වෙන් කිරීම සඳහා කියන්න තියෙන ආසන්න කාරණාව සමාධිය වැඩෙන්න කිට්ටුම සාධකේ ඒකට කියනවා ප්‍රත්‍යুৎපන්නේ කියලා ආසන්න කාරණාව කියලා සතිය තමයි. සතිය තියෙනවනේ සමාධිය හැදෙනවා. එනිසා මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි හොඳට සමාධිය වෙන්නකොට ඒ සමාධිය නැවතත් ඇවිල්ලා සතියට පොහොර දානවා. ආය චක්‍රයක් වශයෙන් කරකිලා ප්‍රත්‍යুৎපන්නවත් ක්‍රියාත්මක වෙනවා. ඉස්සර සාමාන්‍ය වෙන්නේ සතියෙන් සමාධියට ඉස්සරහට تعلق කරනවා. ඉතින් ඒ නිසා මේ මේ පංචේන්ද්‍රිය ධර්ම පංච බල වඩනකොට ආරම්භයේදී පළවෙනි ගමනේදී යෝගාචර දකින්න හොඳට සත්‍යමත් වෙලා ඉන්නකොට සමාධිය ඇති වෙනවා කියලා. මේ සතියේ ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ කිඳා බහින ගතිය. මේ මේ භාණ්ඩෙට මේ වාදනෙට මේ දේට හිත යෙදුවා නම් සතියෙන් යුක්ත බැලුවනම් ඒකට ලෝභ දෝෂ මොහ ඇති කරන වෙනුවට මේකෙත් තියෙන්නේ මේකේ තියෙන පට වියාපෝ තේජෝ වායි මේකෙත් තියෙන්නේ මේකෙත් තියෙන පට වියාපෝ තේජෝමයි. ඉතින් මේක කියලා විශේෂයක් ඇත්තේ නෑ කියලා මේකේ තියෙන සුවිශේෂී ආසාවල් ඒක ඇති ඒවායින් සුවිශේෂී කරන දෙයක් නැති බව දැක ගන්නා තරමට මේක ඇතුලේ තියෙන ඒ ධාතු කොටස් දකිනා වියේට කිඳා බහින ගතියට කියනවා පට සතියේ ලක්ෂණය කියලා ඒකට කියනවා අපිලාපන ලක්ෂණා කියලා. පිලාපන කියන්නේ පොලාපනින කියන අදහස. වතුරට ඍජුපොම් කැලක් දාපුවාම පොලාපනිනවා. ඒ අනිත් පැත්ත තමයි වතුරට ගලක් දාපුවම කිඳා බහින. සතියේ තියෙන්නේ කිඳා බහින ගතිය. සතිය නැත්තම් අසත්‍යමත් නම් අපි නිකන් මතු පිට පාවෙනවා. එතකොට අසම්මෝස රසා සතියට යමක් අහු වුණා නම් ඒ දේ පිළිබඳව හිත අවුල් පාස වෙන්නේ නැහැ. හිත අන්දමන්ද වෙන්නේ නැහැ. ඒ දේ පිළිබඳ නිසක භාවයක් ඇති වෙනවා. මම මේ බලන්නේ මේක දිහා මේක දිහා නෙවෙයි. නැත්නම් ආනාපානෙට සතිය පිරුණට ආස්වාසයට සතිය පිහිටෙවුවා නම් ආස්වාසය මේක තේරුම් ගන්න ගමන් මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා හොඳටම දාන්න. ප්‍රස්වාසයට සතිය ගියා නම් මේක ප්‍රස්වාසයමයි ආස්වාසය නෙවෙයි කියලා දාන්න. හරියට අන්නේ වගේ දෙයකට එල්ල කරන ගතිය තියෙනවා. ඒ නිසා අසම්මෝස රසයේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා එක වැටහෙනවා සතිය Tamanට දැන් හරියද නැද්ද කියලා Tamanට අවශ්‍ය කරන දෙයට කෙලිම මූණ දානවා අනිත ඒවා බාධා නැති වෙනවා ආනාපානය කරනකොට ආනාපාන සතිය ගියාන ශබ්ද බාධා නැති වෙනවා වේදනා හිතවිලි බාධා නැති වෙනවා නැත්නම් පස්සට යනවා Tamanට තේරෙනවා Tamanට කතා කරන්න ඕනේ මාතෘකාව නිකන් හරියට ටෙලිෆෝන් එකේ කනෙක්ෂන් එක හම්බුනා වගේ දැන් කතා කරනකොට හරියට අසෝලාට කතා කරනවා වගේ සතිය එනකොටම ඒ එකතු වෙනවා ඒ වගේම ඒකට සතිය ඇතිකරනද වැරද්ද වරද්ද වරද්ද වරද්ද මුලින් මුලින් ගන්න සතියමයි නැත්නම් මෙනෙහි කිරීමයි සතියට මේ ආසන්න කාරණා වෙන්නේ. සමාධියේදී තියෙන්නේ මේ කාචයක් අරගෙන අවුවට අල්ලපුවාම ඔක්කොම ආලෝකීකරණ එක තැනකට කේන්ද්‍රගත කරනවා කියලා එකක් කරන්නේ. අන්නේ කේන්ද්‍රගත කිරීම තමයි සතියෙන් කරන්නේ. සමාධියෙන් කරන්නේ. හැමතැනම විශ්ලේෂලා තිබුණ ආලෝකීකරණ එක තැනකට නාභිගත කරනකොට එතන පුච්චන්න පුළුවන් තරමට සූර්යාලෝකයෙන් කඩදාසියක් පුච්චන්න පුළුවන් තරමට නාභිගත කරනවා. අපි චෛතසික 52 භාවනා කරන්න නැති හිතක නන්නත්තාරයි. ඒ ඔක්කොම එකිනෙකට රණ්ඩු කර කර ඉන්නේ. ඒක නිසා මේක ඇතුලේ හැමදාම අවුලක් තියෙනවා. නිින්ද යන්නේ නැත්te ඒකයි මානසික අසහනෙන්නේ ඒකයි කිසිම දෙයක් දැන් කරපන් කියනවා තාටිකින් බෑ කියලා. හොඳ දේ නරක දේ පටලවා ගන්න. මේ හේතුව මොකද මේක ඇතුලේ අච්චාරුවක් තියෙනවා. සමාජය වෙනකොට මේ ඔක්කොම එක පැත්තකට හැරෙනවා. මේක භෞතික විද්‍යාව උගන්වනකොට කියනවා වේගය සහ ප්‍රවේගය කියලා ಗುಣ දෙකක්. වේගය කියන්නේ අසංවිධිත ජවයක්. ප්‍රවේගය කියන්නේ දිශාගත වෙච්ච ජවයක්. ප්‍රවේගය හැම වෙලාවෙම දිශාගත වෙලා තියෙනවා. දිශාගත වුණාට පස්සේ ඒ වේගයෙන් යමක් උපයන්න පුළුවන්. විදුලිය හෝ මොනවා හරි උපයන්න පුළුවන්. අසංවිධිත ශක්තියෙන් උපයන්න බෑ මොනවා. කතේව එකිනෙක ගැටලා තියෙනවා. වෙන විදිහට කියනවා නම් යකඩ කෑල්ලකයි කාන්දම් කෑල්ලක අතර වෙනස යකඩ කෑල්ලේ අංශු ඔක්කොම අසංවිධිතයි. එක එක දිශාවලට ගිහිලා කාන්දම් කෑල්ලේ ඔක්කොම උතුරු උතුරු දකුණු දිශාගත වෙලා තියෙන්නේ. එක බරමයි එකම ලෝහයමයි. නමුත් මේක සංවිධානය වෙලා තියෙන නිසා ඒක නිතරම උතුරට අදිනවා. කාන්දම් ගතියක් තියෙනවා. ඒක තමයි මේ හිතේ කිසි වෙනසක් වෙන්නේ නැහැ සමාධිය ආවයි කියලා. එහෙ මේ මේ අවුල් පාස වෙලා තිබුණ හිතවිලි ඔක්කොම නිකන් ඉලපතක් බැඳා වගේ ගානට මේ ඒකට කියනවා අනාකූල භාවයක් ඇති කරනවා. වතුර වේගයක් ගන්නකොට ආකූලයි කියලා කියන්නේ එහාට මට ගොජ්ජ දම දම දඟල දඟල යන එක. අනාකූල ප්‍රවාහය සිනිද්දා තේල ධාරාව කියලා කියනවා තෙල් බින්දුව තෙල් ටිකක් වක් කරන වගේ නූරට බයි. ඒ නිසා මේ එහෙමේ තිබුණ හිතවිලි ඒක දිශාගත වීමක් තමයි සමාධියෙන් කරන්නේ. නිසා සමාධිය හම්බුනායි කියලා මොනම දෙයක්වත් අලුතෙන් ලැබෙන්නේ නැහැ. මොනම දෙයක් නැති වෙන්නේත් නැහැ. අර ඒකාග්‍ර වීම තමයි ඒකාග්‍රතාවය කියලා මේකට කියනවා. සමතය කියන වචනයකුත් පාවිච්චි කරන සමාධියට උදාහරණයක් වශයෙන් කියනවා මම මෙතන සභාපති වශයෙන් මේ සභාව මේ වුණා. මේ සභාව එක්කනේ යෝජනාවක් ගියා. මේ කෙනෙක් කියනවා මම විරුද්ධයි කියලා. එතකොට ඉතින් මට සිද්ධ වෙනවා හොඳයි විරුද්ධ කට්ටිය අත උස්සන්ද පක්ෂ කට්ටිය අත උස්සනද කවුද වැඩි අය කියන්නේ. ඒක තව කෙනෙක් නැගිටලා මොනවද කියනවා. ඉතින් ඒක ඇද ඇද යනවනම් අපිට සමතේ සභාව සමතිකරපත් කරගන්න බැරුව වෙනවා. අපිට ඊගා මාතෘකාවට යන්න බෑ. මේ ඉෂුව එකේම කැරක් කැරගෙන අර එකක් කියනවා මෙයා එකක් කියනවා. ඒකට කියනවා මේ හරි. අපිට තව වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මේක සමතිකරපත් කරන්න ඕනේ. අපි වෙන රාජ්‍යන්දත් තිබ්බ ඉවර කරමු. අනිවාර්යයෙන් මේ හිතවිලි අතර හැමදම සටන. මේ හිතේ මොනම වෙලාවකවත් එක පැත්තට ගමනක් නැහැ. හරිම චපලයි. හරිම අසංවිධිතයි. ඉතින් මේ අසංවිධිත දේවල් ඔක්කොම එක දිහාගත වෙච්ච ගමන් ඒ මනුස්සයා තුලින් පුදුම බ්‍රහ්ම ගති, දේව ගති මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ භාවනා ප්‍රක්‍රමයෙන් කරන්නේ මේ තියෙන දේවල් මෙන්න වගේ පෙළ ගැස්වීමක් කරනවා. සමතේකටපත් කිරීමක් කරනවා. ඒක නිසා කියනවා මේ මනසේ මනස කියන එකයි මොළය කියන එකයි සමකරන හදනව නෙමෙයි මම මේ මොළයේ ඒ මස්තිෂ්ක අර්ධගෝලය දෙක දෙවිදිහකට වැඩ කරන්නේ කියලා. ඒ දකුණු පැත්ත ශරීරේ වම් පැත්ත ගැන ක්‍රියාත්මක කරනවා. වම් පැත්ත ඥානීය ගැන, තර්ක ගැන, වාද විවාද ගැන පුදුමාකාර මේ තීක්ෂණ ගතියක් තියෙනවා. දකුණු පැත්ත බොහෝම සමගී සියල්ල සමස්තයක් විදිහට සලකනවා. හරිම సౌందర్యාත්මකයි. ඉතින් මේ දෙක එකට වැඩුණාට කවදාකවත් දෙන්න කතා කරන්න කිව්වා. මැරෙනකම්ම දකුණු මොලේ වම් මොලෙත් එක කිසිම දවසක මේ දෙක හරහා තියෙන ස්නායු බන්ධනයක් මැද ඒ ස්නායු බන්ධනේ හරහා ওই මාතර හයිවේ එක වගේ හයිවේ එකක් තියෙනවා මොනම වාහනයක්වත් නැහැ නිකන් දෙන්නේ මේ පැත්ත සම්පූර්ණ තර්කයට ගෙවිනා ඒ මනුස්සයා సౌందර්යයට වාද කරනවා సౌందර්යයට ගෙවිනා තර්කයට වාද කරන දෙකම එක මොලේ ඇතුලේ තියෙන්නේ ඉතින් ඒක නිසා එක මිනිහෙක් ගත්තාම ඒකයි ස්පෙෂලායිස් වෙලා තියෙන්නේ එක පැත්තක් වැඩ කරනවා. ඒ මනුස්සයාට දැන් තර්කයට කියමිනේට సౌందර්යය පේන්නේ මෝඩකමක් කියලා. නෝන්ජල්කමක්. సౌందර්යයට කියමිනේට වෙන්නේ තර්කකාරයා නිකන් කඩුවක් අතේ තියන තමන් අත කපා ගන්න වඳුරට දැලිපියහුව වෙච්ච වඳුරට දැලිපියහුණා වගේ කියලා හිතේ. මේ දෙක එකතු වෙන්නේ භාවනා කරනකොට විතරයි. එකතු කරලා පස්සේ පේනවා යුද්ධේ තියෙන ප්‍රභාකරණේ මහින්ද රාජපක්ෂය අතර නෙවෙයි මොලේ පළු දෙක අතර. ඕක තමයි එළියට ගිහිල්ලා තියෙන්නේ. දැන් මේක සමතේටපත් කරාට පස්සේ එළිය කිසිම යුද්ධයක් එන්නේ දැන් මේ භාවනා කරනකොට ඇමරිකාවේදී හරියටම ඒ ෆන්ක්ෂනල් MR එකට දැම්මට පස්සේ නිකුත් වෙන කිරණ අල්ලන්න පුළුවන් මුළු මොළුව පුරාම පේන කොටසට ඇහෙන කොටසට සම්බන්ධ මධ්‍යස්ථාන අඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ මොලේ මැප් කරලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය කරන්නේ ඒ තැන් වලට ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා රූප බලනකොට කොයි පැත්තද ක්‍රියාත්මක වෙන්නේ? ශබ්ද අහනකොට කොයි පැත්තද ක්‍රියාත්මක වෙන්නේ? අහුම්කන් දෙනකොට සංගීතයක් කරනකොට මේක පුළුවන් තරම් මැප් කරලා මේ ළඟදී අවුරුදු 5 වෙතලා රිසර්ච් එකක් කරා. මුදුවට භාවනා කරපු එක්කෙනෙක් MRI ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා එක විනාඩියක් මෛත්‍රී භාවනා කරනවා, එක විනාඩියක් කරුණා භාවනා කරනවා, එක විනාඩියක් බුද්ධානුස්සති කරනවා, එක විනාඩියක් විපස්සනා කරනවා, එක විනාඩියක් හිස්ස තියාගෙන. කියලා graph බැලුවා. ඒකල වෙනලා දයාලමතුලාට පෙන්නවා පුදුමාකාර වෙනසක් තියෙනවා. එයා හරියට භාවනා කරලා මෛත්‍රී කරනකොට කරුණාව වඩනකොට මේ මොලේ ක්‍රියාත්මක වෙන හැටි ඒක ඇතුලේ ශ්‍රාවය වෙන රසායනික ද්‍රව්‍ය වල පැහැදිලි වෙනසක් වෙනවා. භාවනා කරපු නිසා විනාඩිය විනාඩියට ඒ ෆ්‍රීකවන්සි චේන්ජ් කරන්න පුළුවන්. එහෙම භාවනා කරුවේ නැත්නම් මේ ඔක්කොම කලවම් වුණාට පස්සේ කිසිම වටිනාකමක් ඒක වැස්සිගෙන් ඒක දෙනගෙන් කිරිත් හම්බ වෙනවා ගොමත් හම්බ වෙනවා මූත්‍රාත් හම්බ වෙනවා. කිරි ගොමයි මූත්‍රා එකට කලවම් වුණොත් මොකද වෙන්නේ? කිරි කලෙයි ගොම කඳුලයි. එක කඳුලක් වැඩිච්ච ගම අර කිරි සේරම විනාශ වෙලා. ඒ නිසා දෙනගේ බුරුල්ල හොදලා කිරි අරගෙන ඒක වෙනම තැම්පත් කරලා තමයි ගාලේ වැඩ කරන්න යන්නේ. මිනිස්සයා දන්නවා මේ කිරි කලයට මේක කඳුලක් වැටුනොත් අර කිරි සේරම කැටි ගැහිලා නැස්ති අපේ කිරි ගොමයි එක භාජනේ දාලා තින්නේ දැන්. මේ ගොම ඇලියක් මේක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා ඉසේකක්මක් හරි එනකොට ඒක ජොලියකුත් තියෙනවා මේක ඇතුලේ මොන හරි තියෙන බව වැටෙනවා. හිස් නැහැ කියලා වැටෙනවා. ඉසේකක්ම තියෙනකොට මොලේ ඇතුලේ මොන හරි. ඉතින් භාවනා කරන්න කියලා පිස්සු වැදෙනවා කියන එක හරි සිම්පල්. ওই වයර් පොඩ්ඩක් මාරු වෙච්ච ගමන් ඉවරයි. ඉතින් නැතත් මාරු වෙනවා. සමතේකට පැත්තුණයි කියලා කියන්නේ මේක තීරුම් අරගන්නවා manussකම කියලා අපිට ඔක්කොම දීලා තියෙනවා. හැබැයි කලවම් කරලා දීලා තියෙනවා. අපිට තියෙන්නේ මේ ෆෘට් සලාඩ් එකක් දීලා තියෙන අපිට ඕනේ අපව පළතුරු වලට වෙන් කරන්න. නිකන් නැත්තම් මේ සලාද කියන වචන තමයි අපි පාවිච්චි කරන්නේ. කලවම් කරලා දීලා තියෙන්නේ අයින් කරන එකයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ලස්සන වටිනා කෑම මේ මේසෙකට ගියයි කියලා හිතමු. ඇත්තෝ මේකට හරි බුෆේ ඩයට් එකට හරි ඉතින් ගියාට පස්සේ ඒ කෑම වල මේ ගඳ විවිධ සුවඳ જાති තියෙනවා, විවිධ රස જાති තියෙනවා, විවිධ හැපෙන තාල තියෙනවා, ಗುಣ වෙනස්කම් තියෙන නිසා ඒවා පනවල තියෙනවනේ. එක එක මේසොල දාලා. දැන් අපි මගේ ප්ලේට් එක මම බෙදාගත්තා, මෙයාගේ ප්ලේට් එක බෙදාගෙන ඉඳලා අනලා කෑවට පස්සේ බොක්කට ගියාට පස්සේ ඒක වමනේ කරන්න වුණොත් ඒකයි මේසෙයි අතර මේසෙ තියෙන කෑමයි අතර තියෙන වෙනස පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් අර මේ සිටියේදී වැදගත් අමුත් එකට ඇවිල්ලා කේතකේ මේ සප්පාය වෙන්නේ. මොකද තාම කවුරුත් අත කාලා නැහැ. ඒක ගෞරව තත්ත්වයක් තමයි අපි කැමේෂයක් තියෙනවා කරුණා කරලා ඇවිල්ලා ප්‍රධාන අමුත්තක් දෙන්න පුළුවන්. නමුත් බැරි වෙලා හරි මේක කලවම් වෙලා බොක්ක එළියට ආවොත් කැම මේසේ ළඟ මේක වමනේ කෙරුවත් තරහ යනවා මිනිස්සු. එක කතත් බොක්ක වෙනවා. ඉතින් අර අපිට දැන් තියෙන භාවනා කරන්න ඉස්සෙල්ලා වමනේ. භාවනා කරුවට පස්සේ අපි ආපහු යනවා. ඒක අපසට යම තියෙන්නේ. කැමමේසෙට ගිහිල්ලා තියෙනවා බුදුන්ට පූජා කරතයි. ධර්මයට පූජා කරතයි සංඝයට පූජා කරතයි. දැන් මේක අනාගතතර පස්සේ බලුවමනයක් මැරිච්ච මලකුණක් වගේ. මේ සමතේදි කරන්නේ ආපහු ගෙනල්ලා කලවම් කරන්න ඉස්සලා තිබුණු தත්ත්වෙට ආපහුපත් කරනවා. ඉතින් ඒක මේ ආශ්චර්ය ධර්මයක් මේකට කියන ඩිකන්ස්ට්‍රක්ෂන් කියලා කියනවා. මේ හදලා තියෙන අච්චාරුව අප මුලට මුලට මුලට ගෙනිලා අර පුරුසුදු අමතව්‍ය බාටපත් කරනවා. එහෙම නැත්නම් මේ යෝනිසෝමනසිකාරය කියන වචනේ ඔච්චරමයි තේරෙන්නේ. යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගන්න දැන් තියෙන වමනේ ගොඩක්. හැබැයි වමනේ කොට කිසි වැරද්දක් නැහැ. ඔය එලිමන්ට්ස් වෙන් කරලා බලනකොට මුලට ගිහිල්ලා බැලුවම ඔක පටන් ගන්න තියෙන ඉතාම පිවිසුදු පිරිසිදු ප්‍රභවයකින්. ඒ ප්‍රභවය දක්වා ආපහු යන එක තමයි භාවනාය කරන්නේ. එළියට හිත යනවා කියලා කියන්නේ වමනකොට තව තවත් අක්ක වෙනවා. හිත ඇතුළට යනවා කියලා කියන්නේ ආපහු කැම්මේසෙට යනවා කියන්නේ. දැන් টොප් එකට තියෙනවනේ. ඔන්න සමතේ. ඒ සමත කරන්නේ නැතුව සමතයක් කරන්නේ නැතුව අපි පිටි මොන ආලවට්ටම් දැම්මත් ඇතුළේ තියෙන වමනෙට මොකද වෙන්නේ? ওই වමනේ වමනේමයි ඒකයි බුදුරජාණන්සේ කියන්නේ ඔක්කොම වැඩ තියෙනවා තමයි. නමුත් කරුණාකරලා මේක පොඩ්ඩක් හදාගෙන මේ මිනිසුන්ට වෙලා තියෙන කෝල වෙලා තියෙන විකාර වෙන තැන ඌණියම බලලා වැඩ නැහැ කි වැඩ තියෙනවා කි කියලා වමනේ ගොඩත් එක්කම අනාගෙන සමතේ කියලා කියන්නේ මේ සමතේ නැහැ කියලා කියන වික්ෂිප්ත මනස එහෙම නැත්නම් විපටිසාරි මනස අපේ භාෂාවෙන් කියන අංජබජයි. පොරේ මණ්ඩා. කලකොල වෙච්ච මනස. ඉතින් මේකෙන් හදන මොන plan එක හරියයි කියලා හිතනවා. බුදුන්සේ කියනවා plan හදන්නෙම පිස්සු නිසා තමයි. පිස්සු නැති මිනිහට plan ඕනෙත් නැහැ. තියෙන පිස්සුවේ වැඩිකමන තමයි දැඩි ප්‍රයත්න දානවා අර පස් අවුරුදු සැලසුම් ගන්නවා 20 අවුරුදු සැලසුම් ගන්නවා මේ සීරම අර අතට ගිනි අඟුරක් කරන ධනවට අතින් අතට මාරු කරනවා වගේ. තත්ත්වීය බලපුවම සබහා ධර්මයේ තියෙන টොප් টොප් plan එක කිසිම ප්‍රශ්නයක් ඕන කරන්නේ නැහැ. ඒකත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. සමතේටපත් වුණාට පස්සේ ඒ ටෙන්ෂන් එක නැහැ. ඒ අර දැඩි ආතතිගත වීම නෑ වහා මේ කරන්න ඕන තියෙන දැඩි තල්ලුව නෑ පේන්න පටන් අර ගන්න මේ ප්‍රകൃතිය කොතනත් හොඳයි. ඉතින් ප්‍රകൃතිය දක්වා බහුව යන ගමනේ සමාධිය කියලා කියන්නේ හොඳ තානායම් පොළ. ඒ තානායම් පොළේ සෑහෙන විවේක ගන්න පුළුවන්. ඒක ගත්තට පස්සේ මේ ගමන හරි මේ මොකක්ද කියන්නේ විනෝදාංශයක්. එහෙම නැත්නම් සෙල්ලම් ගමනක් බවට පත් වෙනවා. නැත්නම් ඒ ඇතුලේ අච්චාරුව තියාගෙන මේ ඇතුලේ වමනකොට තියාන මේ ඇතුලේ අංජබජල් වෙලා පිටින් මොන අධ්‍යාපනය ලැබුවත් මොනවා කරත් ඒ මනුෂයා කරගන්නෙම පීයකින් යන ගන්නවා වගේ Tamanට කරදර කරන දේවල් තමයි. ඊගා ප්‍රශ්නට අපි යනවා. කර්තෘ ස්වාමීන් වහන්සේ මා පර්යංකේට මේ පර්යංකේ කියන වචනය මේක මේක ලියලා තියෙන මම ලියනවට දවස් කියනවත් මොනවත් නෙමෙයි මම කියන්නේ පොඩ පොඩ අපේ සිංහලත් හදා ගන්නවා. සිංහල හදනවා කියලා කියන්නේ මගේ සිංහල හොඳ එකෙක් නෙමෙයි මගේ කිසිම භාෂාවක් තේරෙන්නේ නැති යක්ෂයෙක් මම. මේ දන්න ටික මම කියන්නේ පර්යංකේ කියනකොට පයන්න අල් අල් රයන්නේ යයන්න බිඳුව කයන්න යයන්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් පරියංකය. පරියංකය කියලා තියෙනවා. පරියංකය පල්ලංක pāli වචනේ පර්යංක සංස්කෘත වචනේ සහ සිංහල වචනේ. ඒ නිසා පර්යංකේ මේක තියෙන මේ තියෙන විදියත් නිකන් සිංහල ඌරුවට හරවලා තිනවා. ඒ ඒකත් නිවැරදි නමුත් මේක ලියන මේක තියෙන්නේ අල් රයන පේන්නේ නැතුවද අහල් කිරීම නැතුවද කොහොමද මට පේන්නේ වාඩි වී මම කියනවා නැවතත් ප්‍රශ්නේ මම පර්යංකයට වාඩි වී විනාඩි දෙක තුනක් යන විට හුස්ම ඇති නැති ගන්නටපත් වෙනවා ශබ්ද හිතවිලි ආවත් ඒවා ඇසෙනවා නමුත් හුස්ම පොද වැදෙන තන හිත නාට්ටා ගන්න පුළුවන්. නමුත් පැයකුත් විනාඩි 20ක් විතර යනතුරු මෙසේ හිටියත් පසුව වේදනාව දැනෙනවා. එතනදිත් මම වේදනාවක් ඇමිනේ කරනවා හුස්ම පොදටත් හිත යනවා වේදනාවටත් හිත යනවා වේදනාව ධර්මතාවයක් කියලා හිතනවා. ඒත් මම නැගිටීම් මට මම නැගිටීම සිදු කරනවා. එතන වේදනාවට ද්වේෂ වීම සිදු වුණා නේද කියා හිතෙනවා. නමුත් එයා ධර්මතාවයක් කියලා හිතනවා. මෙතන වැරදි නිවැරදි බව කරුණාවෙන් පාදා දෙන්න. මේ අවංක ප්‍රකාශ කරපු එක ගැන මම සතුටු වෙනවා. මේ වෙච්ච සිද්ධිය. ඉතින් ඒකෙදී මේ ආනාපානිය කියලා අපි පෙන්නන දේ ගන්න අරමුණ ගන්න නිමිත්ත ගන්න සංඥාව අනිකුත් භාවනා ලෝකයේ තියෙන සංඥාවල් වලට වැඩිය නිමිති වලට උඟාක් වෙනස්කමක් තියෙනවා අනික ඕනේ භාවනාවක් අනික ඕනේ නිමිත්තක් අරමුණක් භාවනා කරන්න කරන්න වැඩි වෙනවා ආනාපානෙ විතරක් භාවනා කරන්න කරන්න අඩු වෙනවා ඒ නිසා මේක හොඳ සූක්ෂම මනසක් ඇති කෙනෙකුට කාරණාව දන්න කෙනෙකුට ධෛර්යයක් උපදවනවා එහෙම නැතුව භාවනා කරනට අනපන්නේ නැතුනොත් බොහෝ දෙනෙක් මන්දෝත්සහයි වෙනවා. මට වැරදිලා වෙන්නේ නැති කියලා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නැගිටලා යනවා යන්නේ. නැත්නම් සැක කරනවා. ඉතින් ඒක කමඨාන් සුද්ධ කරන වෙලාවදී සුද්ධ කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට වෙන්නේ ආනාපානට හිත දාලා ඒක ඒක විපරිණාමයේ කාලානුරූප බලාගෙන ඉඳලා ගුරුවරයෙකුට හරි කියන එක. කියනකොට මේ කමඨාන් සුද්ධ වෙනවා කියලා කියන්නේ අනිකුත් අරමුණු වගේ නෙවෙයි ආනාපාන ඒකාන්තයෙන්ම ගොරෝසු තැනකින් පටන් අරගෙන එන්නේ එන්නේ එන්නේ සිවුම් වෙන අරමුණ. ඒක හරියට මේ අවපක්ෂයේ හඳ පායලා උදේ පාන්දර ඉර නගිනකොට හඳ එන්නේ එන්නේ එන්නේ තුනි වෙනවා. හඳ එළියේ නැති වෙලා යනවා. හඳ එළිය අන්තිමට නිෂ්ප්‍රභා වෙලා දවල්ට තියෙනවා පේන්නේ නැහැ. හැබැයි ඉර පායන ඉස්සෙල් ඒක බොහොම ප්‍රකටයි. තරුත් එහෙමයි. ඊට පායන පායන පායන තරු නැති වෙනවා. අටුවාචාරින් වහන්සේලා ඒකට උපමාවකට දෙන්නේ ගාන්ටාරයකට ගහපුවාම ඒ ගාහන්ටාර සද්දේ සද්දෙන් පටන් ගන්න ක්‍රමයෙන් නැති වේගෙන යනවා. ඉතින් යෝගාවචරයට කියන්නේ හයියෙන් වැටිච්ච සද්දේ ගෙවෙනකම්ම අන්තිම නැට්ටට යනකම් බලන්න. ආයසරයක් ගාහන්ටාර ගන්න. ආයසරයක් ගෙවෙනකම් බලන්න. ඉතින් එහෙම එහෙම කරගෙන කරගෙන යනකොට මේ මේ ප්‍රකාශ කරන්න හදන විදිහට හුස්ම ඇති නැති ගානටපත් වෙනවා. ශබ්ද හිතවිලි ආවත් ඒවත් ඇසෙනවා නමුත් හුස්ම පොද වැදෙන තැන හිත පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට මේ සද්ද පසුබිමේ එන සද්ද මිසක් යෝගාවචර හොඳට කල්පනා නම් මට පණිවිඩයක් කියන එකක් නෙවෙයි. මේ සද්ද මා කරාය නෙව නෙවෙයි. නිකන් අහ කියන සද්ද. මේ වේදනාවක් නැතුව නෙවෙයි නමුත් මේ වේදනාව දැරිය හැකි. ආරාන්තික හෝ ජීවිත තර්ජනයක් නැහැ. ඒක හිතවිලි තියෙනවා අන්තර්ගතයක් නැහැ. පණිවිඩයක් නැහැ ওই නිකන් පාළුගේ වළම් බෙදෙන හිතවිලි. එතකොට හරියටම ඒ ඔක්කොම අල්ලපනල්ල තියදී ඇස්සේ අර ගෙවීම ආනාප ගෙවීම පවතින ආනාපානිය ඇල්ලුවා නම් අල්ලන්න පුළුවන් නම් ඒක උගා ශ්‍රේෂ්ඨ අත්දැකීමක් වෙනවා මේ කරදර අපිට කරදර කරන්නේ අපි කරදර වලට කරදර කරොත් විතරයි ඒ කරදරින්නේ අපිට කරදර කරන්න නෙවෙයි ඒ නිසා හොඳට භාවනා කරලා බැලුවොත් පේනවා සද්ද අපිට බාධා කරනවට වැඩිය අපි මේ අහගෙන සද්ද වලට බාධා කරනවා කියන්නේ. ඒ වෙන්නේ අපිට පණිවිඩයක් කියන්නේ නෙවෙයි. අපි ඒව ළඟන්න නඩු කියනවා. වේදනාවක් ආවේ නැත්නම් අපි හිතනවා මේ කයේ වේදනාවක් තියෙනකොට ඒක බාධායි කියලා. නිකමට අර හිතන්න අංශභාග ඇදලා පැත්තක වේදනාව ආවේ නැත්නම් අපි කොච්චර අඬනවද මේ පැත්ත මට දැන් දැනෙන්නෙත් නැහැ. මේ පැත්ත මට හිතා ගන්නත් බෑ කියලා අංශභාග වෙච්ච පැත්ත ගැන අඬනවා. තියෙනකන් අඬනවා රිදෙනවායි කියලා. නැතුණට පස්සේ අඬනවා. මේ පැත්ත දැනෙන්නේ නැහැ. මේක භයානක ලෙඩක්. මේ හිටිය අර පොඩ්ඩේ සුපාසක මාත්‍යා පස්සේ අංශභාගය ඇදලා පස්සේ මං ගෙදර ගියා. ඉතින් අත මේ අත මෙහෙම උස්සන තනි අතින් වන්දනා කරනවා වේවුලේ වේවා. කඳුළු වැක්කිරෙනවා. මම මොකද ලොකෝ අත් දෙකෙම වැඳපන්කෝ කියලා. ආවසර කරගන්න බෑ. කටත් අද වෙලා තනි අතින් වන්දනා. මොකද මේ පැත්තේ අර වේදන නැතුණාට පස්සේ මරණේ වගේ. වේදනාව තියෙනකොට කියනවා භාවනා කරන්න බෑ වේදනාව තියෙනවා කියලා. ඒ වේදනාව මාරාන්තික නෑ. ඒ වේදනාව දැරියනවා කිව්ව නෙවෙයි. දැරිය හැකි වේදනාව. ඒ වේදනාව හරහා මේ ශබ්ද හරහා මේ හිතිලි හරහා ආනාපානෙ දකින්න පුළුවන් නම් තමයි තේරෙනවා මේ ධර්ම ආරක්ෂාව කියලා කියන්නේ මේකටයි තමන්ට ඕනේ අරමුණට හිතියෝ දාන හිතියොත් කොච්චර බාධක තිබුණත් තමන්ට ඒ කරා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා එතකොට බාධක සාධක වෙනවා ඊට පස්සේ කියනවා පැයකට විනාඩි 20ක් විතර යනතුරු මෙසේ සිටිය සිටියත් පසුව වේදනාව දැනෙනවා එතකොට ඇයි මේ පැයකුත් විනාඩි 20ක් යනකම් මේක කාන්දම් බලයක් තියෙනවා. ඒයිකුත් විනාඩි 20කට පස්සේ මේ කාන්දම් බලේ නැතිලා යනවා. සමහරට විනාඩි 35න් නැති වෙනවා. මට පැයි මට එක්කමාරේ. අමාරු පැය දෙක තුනක් තියෙනවා. මෙන්න මේ ඒ ශක්තිය මේ හිත අරමුණේ අල්ලබදාගෙන ඉන්න මේ කාන්දම් ශක්තිය චෛසික සහ මේ කායික ශක්තිය වලින් ලැබෙන ඵලයක්. හොඳට සක්මන් කරලා ගිහිල්ලා හොඳ කායික ශක්තියක් සහිතව හිටියොත් වැඩි වෙලා ඉන්න පුළුවන්. හොඳ හිත සතුටු වෙලා හොඳ දානයක් දීලා හොඳ තැනකට සතුටු වෙලා මේ ප්‍රසන්න මනසකින් හිටියොත් උඟ වෙලාවක් ඉන්න පුළුවන්. නමුත් බාහිර කරදර අවුල් වෙලා හිතේ කයේ ශක්ති නැති වුණොත් විනාඩි 10න් 15න් කැඩලා යනවා. ඉතින් ඒකෙන් පෙන්නලා තියෙන්නේ ඒකේ පෙන්නන්නේ ඒකට සප්පාය කරුණ වගේක් තියෙනවා. කරුණ පෙළ ගැහුනොත් වැඩි වෙලා හිටිනවා නැත්තම් නෑ. ඒකත් වෙනස් වෙන සුළුයි. ඉතින් ඊට පස්සේ මේ වේදනාව දැනෙනවා වේදනාව කියලා මෙනෙහි කරනවා. වරින් වර එතකොට වේදනාව හුස්ම මේ දෙකම තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් විදියට මේක නගන්නේ නැගිටීම සිදු කරනවා. ඉතින් පැයක විනාඩි 20ක් පස්සේ නැගිටිනවා. මේ නැගිටින වෙලාවේ මේ මට මේ නැගිටින්ට හේතු උනේ මේ වේදනාව කියලා ද්වේෂයක් පහළ වෙනවදෝ ඒක ද්වේෂයේද එහෙම නැත්නම් ඒක ධර්මතාවය කියලා මම තීරුම් අරගෙන ඉන්නවද කියලා වගේ ප්‍රශ්නයක් මතු කරලා තියෙන්නේ මේ වගේ වෙලාවට ලේසි උත්තරේ තමයි මේකට ටික කාලයක් කොහොම යන්න දෙන්නේ කලබල වෙන්න එපා. ද්වේෂය වුණත් කමක් නැහැ, ද්වේෂය නොවුණත් කමක් නැහැ. වේදනා ධර්මතාවක් වශයෙන් අවබෝධ කරත් වේවා නොකරත් වේවා මේ අත්දැකීම නැවත නැවත නැවත නැවත Tamanට වෙනකොට Tamanටම මේක පිළිබඳව නිසක්ක භාවය ඇති වෙනවා. ඒකට කියන්නේ සිද්ධි කරනවා කියලා. සීසන් කරනවා. එහෙම නැත්නම් වශී කරගන්නවා. කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙනවා මේක එක රැයෙන් එක පහරෙන් කරන්න බෑ. නැවත නැවත කිරීමෙන් මේකේ ශක්තිය මේක වශී කරගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඒසා දිගට කරන්ඩ වෙන්නේ මොකද්ද? ආනපානය කියන මේ රූප කර්මස්ථානේ ඉඳලා වේදනා කියන නාම කර්මස්ථානට හිත හිමීට හැරෙනවා. රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට ගෙන යන පුහුණුවක් මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා කලබල වෙන්නේ නැතුව පැයකුත් විනාඩි 20 තෑයෙන හොඳ වෙලාවක්. මේකම බොහෝ බහුලීගත කරනවා භාවනා කරනකොට කරනකොට මේ සම්බන්ධයෙන් ගොඩාක් මේ දත යුතු කරුණු රාශියක් ලැබිලා තල තුනකම එනවා. ඒ නිසා මේ දැම්ම විනිශ්චය කරන්න යන්නේ නැතුව ওই විදිහටම දිගට කරගෙන යන්න ආරක්ෂාකාරී විදිහට උත්තරයක් දෙන්න පුළුවන්. පරියංග භාවනා කිරීමේදී හුස්ම ඊළ පහළ ගැනීම පමණක් කිරීම ප්‍රමාණවත්ද? තව අප විසින් සිතින් කිය යුතු දේවල් තිබේද? මෛත්‍රී භාවනා මෙන් කළ යුතුද මේ ගැන කරුණු අවබෝධ කර දෙන්න මෙන් ඉල්ලමි. ඉතින් මේකෙදි මට හරි අමාරුයි මේ ඉස්සරහට යන්න මේ පළවෙනි වාක්‍යයෙන් මට හරස් ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවා නම් හරස්පන්ත ඉඩ දෙනවා නම් මට උත්තර දෙනවා නම් මේක හොඳ ප්‍රශ්නයක්. නමුත් ඒ මට උත්තර මේ තොරතුරු නැතුව මට යන්න බෑ. පර්යංග භාවනා කිරීමේදී හුස්ම ඉහළ පහළ ගැනීම පමණක් කිරීම ප්‍රමාණවත්ද කියන එකෙදි මට අහන්න ඕනේ. එහෙම හුස්ම ඉහළ පහළ පමණක් කරනකොට මොනවද වැටෙන්නේ කියලා. කොහොමද දැනෙන්නේ? එතකොට නම් මට කියලා දෙන්න පුළුවන් මම දන්න හැටියට. ඒක මේ හිස්තනක් තියේදී මට ඉදිරියට යන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම විමසනවා මේ පළවෙනි වාක්‍යය තමයි අත්දැකීමෙන් නම් ලියන්නේ. හරියක භාවනා කිරීමේදී හුස්ම ඉහළ පහළ ගැනීම පමණක් කිරීම ප්‍රමාණවත්ද කියන එක කරලා හුරු නම් එහෙම කරනකොට මොකද වෙන්නේ කියන එක පොඩ්ඩක් ස්වභාවය කෙරේ අනුකම්පාවෙන් මතුකරනද ඒක හොඳ සාකච්ඡාවට පදනමක් වෙයි. ඉන් ඉදිරියට කළ යුතු දේවල් තියනවද නැද්ද කියලා බලන්න වෙන්නේ ඒ ප්‍රකාශය අනුව තමයි. භාවනා කරපේක නම් ප්‍රකාශ නැත සම්මත උපක්‍රම නැහැ. නිසා මේ මේ කවුරු හරි කැමති නම් සභාවට මේ ප්‍රකාශය කරුවොත් අපිට ඒක ඉස්සරහට යන්න පුළුවන්. කරුණේ ස්වාමීන් වහන්සේ බුදුදහම ආත්මවාදී සංකල්පයක් යයි අනාත්මවාදී සංකල්පයක් යයි කියන මතය පැහැදිලි කර දෙන්න මැනවි. එයා ඒයින් ආත්මයත් පුනරුත්පත්තියත් ගැන පුනරුත්පත්තියක් පුනරපත්‍යක් නැත යන දෙයක් ගම්ම වෙනවාද කර්ණයෙන් පහදා දෙනු මැනවි. අපි මේකට ඉස්සර වෙලා ඔය තත්තාරිසක සූත්‍රයේ ඉස්සල්ලා රිට්‍රීට් එකේදී කෙරුවේ කච්චානගත සූත්‍රය. ඒ කච්චානගත සූත්‍රයේදී ਸਰවඥංශ මේකට කියන්නේ ඍජු ਸਰවඥ මතේ පෙන්නනවා කච්චායන හඳුනන කියනවා ਸਰවඥන් වහන්සේ කච්චායන මේ ලෝකෙන් භාගයක් ආත්මෙ තියනවා කියලා අල්ලගෙන දඟනවා. භාගයක් ආත්මේ නැහැ කියලා අල්ලගෙන ඉන්නවා මේ දෙන්නා එකිනෙකට සත්‍ය දකින්න බෑ. ඇත්තේ කියලා ස්ථිර මතයකුත් නැහැ නැත්තේ කියලා ස්ථිර මතයකුත් නැහැ සරුවත් යනසේ මේ දෙක අතර මැදින් කියලා සතර කෙලවර කරනවා. ආත්මේ ඇත්තේ කියලා මතයකුත් නැහැ නැත්තේ කියලා මතයකුත් නැහැ. ඒ කොයි එක ගත්තත් අපි අන්තිකට වැටෙනවා. ඒක නිසා හරි අමාරුයි මේක වෙලා තියෙන්නේ මේ අනාත්මවාදී කතාව අපිට ඇවිල්ලා තියෙන්නේ අපිට බුද්ධ ආගම පුරාම රණ්ඩුවක් කරන්න වෙලා තියෙනවා ආත්මවාදී Hindu ආගමත් එක්ක. ඒ නිසා අපේ කට උල් වෙලා තියෙන්නේ තර්ක ගොඩනැගිලා තියෙන්නේ ආත්මවාදයට පහර දෙන්න. ඒකට අපි ඉබේම අනාත්මවාදී කඳවුරට හේත් වෙලා තියෙනවා. මොකද ਸਰුවචනාංශගේ එහෙම එකක් ඇත්ත වෙන්නේ. මම ගැනඩා ගියාට පස්සේ ඒ වයසක අපේ පොඩි කාලේ අපිට උගන්වපු වගේ අම්මා කෙනෙක් හරි ආශාවෙන් කිව්වා ඔබ වහන්සේ ආපහු එනකොට මම එයාපෝට් එකට එන්නම් කියලා. නමුත් ඊට පස්සේ ආගේ පුතා එවලා තිබ්බා මේ මාව පික් කරා. ඉතින් මම මනුස්සය අඳුරන්නෙත් නෑ කොහොම හරි ආපු ගමන් කිව්වා මං අහවලාගේ පුතා ස්වාමීන් වහන්සේ ගෙනියන්න ආවේ කියලා. ඒක හොඳ ස්පෝටි කාර් එකක්. කන්දා ඉඳලා එනවා එයාපෝට් එකේ ඉඳලා ගම වැඩි උගාක් දුර නිකන් කතා කරන්නේ නැත්නම් මිනිස්සුන්ට තේිනවා මම නිකන් ගොරකෑ මයිත් එක මොනවා කතා කරනද? එයා කැනඩාවේ ඉන්න ලොක්කේ. ඉතින් මාත් කරවන්නේ ආවා. ඇවිල්ලා මග දින ගමන් මේ අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න. මම කමන්නේ මාත්. මහන්සිරි ගමන් කොහොම නෑ කමන්නේ කියලා. සාන්ද බුදුහාමුදුරුවෝ ආත්මවාදීද අනාත්මවාදීද මම කෝයි දෙකටම නැහැ කියලා. යකා බ්‍රේක් එක ගහපුවම පාර මැදම වාහනේ හිටියා. මේ හයි ස්පීඩ් එක යනකම්. දැඩස් ගහලා කිව්වා. මම කිව්වා මොකද මෙච්චර තමයි කිව්වා හාමුදුරුවෝ කෙනෙක් දැක්ක ඔය වචනේ කියලා. මම කිව්වා වාහනේ ගනින් පැත්තකට. ඔක්කොම තියෙනවා. නැත්තම් මේ ඇක්සිඩන්ට් වෙනවා කියලා. පාර අයින් නැතර ගන්න නන ස්වාමීන් වහන්සේ කොහොමද එහෙම ප්‍රකාශයක් කරන්න කියලා. මේ අපිට පොතේ කියලා දෙන්නේ හැමතැනම කියන්නේ බුදුහාම අනාත්මවාදී කියලා ඔබ වහන්සේ කියනවා ආත්මවාදීත් නැහැ අනාත්මවාදීත් නැහැ කියලා. ඉතින් මම කවර කච්චානගොත්ත සූත්‍රය කියපන් ඒකේ තියෙනවානේ ආත්මවාදී කිව්වොත් ඒත් අහුවෙනවා අනාත්මවාදී කිව්වොත් ඒත් අහුවෙනවා කියලා. වෙලාවකේ ශාංශ දැන් 11 හරිසල යන්න ඕනේ. යා පන්සලට යනකෝ කිව්වා. ගිහලා පන්සල ගිහලා නතර කරනකොට 10යි වෙලාව. ශාංශ පැයක් තියෙනවා වාහනේ බහින්න එපා. පාක්කේකේ ඔහොම ඉඳලා මට කියලා දෙන්න. මේ පන්සල නතර කරලා ඉතින් මම කිව්වා උඹට උඹට තියෙන ප්‍රශ්නේ අහපන් එතකොට මම කියන්නම් කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මම බුද්ධ ආගම එපා වෙලා සායිබබා දාන්න ගියයි කිව්වා මේ කුණුවර පිණිසක්. මම ඇහුවා අහන අහන කෙනෙක්ගෙන් කිව්වා ඇහුවා මේ අනාත්මවාදීකම අන්තයකට වැටෙනවා. නෑ නෑ අපේ හාමුදුරු කෙනා නෑ අපි අනාත්මවාදී. බුද්ධ ආගම අනාත්මවාදී කියලා. ඉතින් මම කිව්වා 1938 පොල්ලත් බුද්ධත් හාමුදුරුවෝ නිදහස ලබන්න ඉස්සර වෙලා පත්‍රේ ලිප්පි පෙළක්ම කියලා තියෙන බුද්ධ ආගම ආත්මවාදී අනාත්මවාදී නොවේ කියලා. මට උඩු බට කැලේට ගිනි තිබ්බා වගේ දෙඹරට ගල් ගැහුවා වගේ ඔක්කොටම කේන්ති කියලා ලියුම් ලියලා. බැනලා බැනලා බැනලා බැනලා. කොල්ලති බුද්ධත් කියලා කියන්නේ අග්ගමහා පඬිතුකම හම්බෙච්ච ප්‍රවීණ හාමුදුර කෙනෙක්. ඒ හාමුදුර කියලා තියෙන මම අනාත්මවාදී නෙවෙයි කියලා කියන්නේ ආත්මවාදීත් නෙවෙයි. දෙකටම නෑ. ඉතින් අර වාද මුකේට පැමිණිච්ච නැත්තන් කියලා දුන්න බුදුසසුනේ පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා මම ආත්මවාදීත් නෑ අනාත්මවාදීත් නෑ කියලා. මේ ඔය PhD කාරෝ ඉන්නේ බුද්ධ ධර්මයට කරකවලත ඇරියවා. පොතේ කුරාලා වැටෙනවා. ඉතින් ඒ නිසා මේක අහන්න ඕනේ ප්‍රශ්නයක්. නමුත් මේකට උත්තරේ උත්තරේ කොහොමද ලබා ගන්න කියන එක හරි අමාරු තර්කයකට අල්ලලා දෙන්න සරුවචනාංශයේ සඳහන් කරන කච්චානකොත්ත සූත්‍රයේ යම් වෙලාවකට කෙනෙකුට හොඳට මේ පහසුවෙන් වාඩි වෙලා කිසියම් අරමුණට හිත යොදන්නේ නැතුව එහෙම නැත්නම් ඉවිත් තිබිච්ච අරමුණ ගෙවිලා හොඳ විවේක තැනක ඉන්නකොට ඉඳපු ගමන් හිතවිල්ලක් එනවා නැතිලා යනවා. ඉඳපු ගමන් වේදනාවක් එනවා නැතිලා යනවා. ඉඳපු ගමන් සද්දයක් එනවා නැතිලා යන්නේක මේක නිකන් සද්දයක් වේදනාවක් හිතවිල්ලක් කියලා නිකන් හුදු සම්මතියේ තියේදී මේ සද්දෙත් හට ගන්න තැනක් තියෙනවා ඒක විපරිණාමයටපත් වෙලා නැති වෙන චිත්තක්ෂණයක් තියෙනවා වේදනාකාවත් හට ගැනීමක් තියෙනවා විපරිණාමයටපත් වෙලා නැතිලා යනවා හිතවිලක්කාවත් හට ගන්න අවස්ථාවක් තියෙනවා විපරිණාමයක් තියෙනවා නැතිලා යනවා කිව්වම මේ තුනටම සම්මතයේ ශබ්ද වේදනා හිතවිලි කිව්වට මේකට උප්පත්ති ස්ථානයක් තියෙනවා පෙරලියක් තියෙනවා නැතිලා යන වෙලාවක් තියෙනවා බුදුරජාණන් කියනවා මෙන්න මේක තුනට කඩලා හොඳට බලන්න පුළුවන් මේකට කියන්නේ thin slicing of time කියලා මුද්දටම කාලය තුනී කරලා හැම දෙයකම උප්පත්ති අවස්ථාවක් තියෙනවා විපරිණාමයක් තියෙනවා නැති වෙනවා උප්පත්තිය දැක්කනම් මොනවත් නැත්නම් මේ හටගන්න දෙයක් දැක්කනම් ඒ මනුස්සයාට අනාත්ම කතාවක් කතා කරන්න බෑ නැති දෙයකින් යමක් හටගැනීමේ ශක්තිය ලෝකේ තියෙනවා ඊට පස්සේ මේ හටගත්ත දේ ලකුණක්වත් තින්නකොට කපුරු පුච්චපු දැනක අලුත් නැතුව පිච්චිලා යනවා වගේ නැතිලා යන දකින්නකොට අනාත්මවාදී කතාවක් කරන්නත් බෑ ඒ නිසා යමෙක් ඇතිවීම දකිනවා නම් ඒ පුද්ගලයාට අනාත්මවාදී දරන්න බෑ කෙනෙක් නැතිවම දකිනවනම් ආත්මවාදී දරා ගන්න බෑ යම් කෙනෙක් මුලැමැදාක දැක්කේ නැත්තම් ඕනෙම දෙයක තියෙන එක්කෝ ආත්මවාදී යලන එක්කෝ අනාත්මවාදී යලන දෙකම ඒවට කියන්නේ ආංශික සත්‍යයේ භාග සත්‍යයක් තියෙන ඇත්ත ඕනෙම දෙයක මුලැමැදාක දකිනවනම් ආත්මවාදයට අහු වෙන්නේ නැහැ අනාත්මවාදයට අහු වෙන්නේ නැහැ. ඉතින් මේකට යනකොට උද්‍යප්පේ ඥානයේදී දෙයක ඇතිවීම නැතිවීම ළඟ ළඟ නිකන් බත්තලියක් ගොජ දාන්න වගේ පේන වෙලාවට එනකොට මේ එක දැඩි මත ධාරකවත් ඉන්න බැරුව යනවා. එකම මතයකවත් ඉන්න බෑ. නමුත් අපි මේ වාද කරනකොට සම්මුතිය ඉඳගෙන අපි নানা ආකාර පිල් වලට පක්ෂග්‍රාහී වෙනවා ඒ තාක්කල් අපි මිත්‍යා දෘෂ්ටියට අහු වෙනවා අපේ සංකල්පන වර්ධිනවා ඒ නිසා මේක විවෘතව තියන්න බුදුරජාන්සේ ආත්මවාදයක් කතා කරලත් නෑ ආත්මවාදයකට කතා කරා නම් නිවන් දකින්න බෑ. අනාත්මවාදයක් කතා කරලා නැහැ. අනාත්මවාදයක් කතා කරන පුනරුත්පත්ති පිළිගන්න බෑ. ඒ නිසා ආත්මවාදයටත් නැති අනාත්මවාදයටත් නැති පටිච්ච සමුප්පාදය තමයි සරුවත්තරන්සේ දේශනා කර තින්නේ හේතු සහිතව ඵල හේතු ඇති කොට ඇති වෙනවා හේතු නැති කොට නැති වෙලා යනවා. ඒ නිසා මේක තනි වචනකින් තනි වාක්‍යයකින් උත්තර දෙන්න පුළුවන් එකක් නෙවෙයි බොහෝම යෙදිලා කරන්න ඕනේ කොයි වෙලාවක හරි මේක තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා ආර්ය தත්ත්වයටපත් වෙනවා. ආර්ය தත්ත්වයටපත් නොවි මේකේ ඉඳගෙන මේක තේරුම් ගන්න බෑ. ගෙවක් ගෙවීමක් ගෙවන්න වෙනවා. ඒ ගෙව්වට පස්සේ තමයි මේක අවබෝධ අවබෝධ වීම සහ ආර්ය தත්ත්වයටපත් වීම මේ එකට සිද්ධ වෙන දෙයක්. නමුත් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මූලධර්ම මට්ටමේ, චින්තාමේ මට්ටමේ. ඉතින් ඒකෙදි කියන්න තියෙන්නේ අපිට අර බුදුරජාණන් වහන්සේ කරපු සූත්‍රයකින් උද්ෘතයක් අරගෙන තමයි කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මම මතක් කරනවා අපි මේ ට්‍රිට් එකට ඉස්සලගෙන ඊට ඉස්සල එකේදී අපි කියුවේ කච්චානගත සූත්‍රයේ මෙහෙදිම නේ කරේ අන්න ඒකෙදී අපි ටිකක් ඕක ගැන ටිකක් මේට වැඩිය ආත්මවාද අනාත්මවාදයේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් කාට හරි ඇත්තටම උවමනාවක් තියෙනවා නම් තද බල එක්කෝ මේ කච්චානගත සූත්‍රය කියවන්න බොහොම කෙටි සූත්‍රයක්. නමුත් මේ අපි දේශනා 10ක් විතර වගේ සාකච්ඡා කරලා තියෙනවා ඒක. ඒ පටි ඊළඟ නෝන් නම් ඒකත් කරන්න පුළුවන්. මේක වැදගත් ප්‍රශ්නයක්. නමුත් මූලධර්ම මේ වශයෙන් 100ක් අපිට ළඟා වෙන්න බෑ. ආනාපාන සතිය පර්යංකේ සිට වැඩිම තුලින් චක්‍ර අවදි වීමක් සිදු වෙනවද නැතිද? එසේ සිදුවන්නේ නම් ඒ කිනම් චක්‍රයන් අවදි වන්නේද කාර්නික පාදා දෙන්න බොහොම පිං. මේ චක්‍ර කියන එක මම හිතනවා මම අවබෝධ කරගන්න දාන්ට කියන්න හදන්නේ මේකයි කියලා තේරෙනවා කියලා. මේකේ තියෙන ඔය නාඩි චක්‍ර එහෙම නැත්නම් ඔය කුණ්ඩලිනි ක්‍රමයේදී කියන එක ඒක බුද්ධ ධර්මයට එහෙම සම්බන්ධයක් ඇති කරන්නේ මේ මේ සමයාන්තර දෙකක් අතර ගැළපීමක් කරන්න හදන්නේ බාහනපන සති කියන බුද්ධ ධර්මත් අර මේ චක්‍ර නාඩි අවදි කිරීම කියන Hindu ශාස්ත්‍රයත් අතර මේකේ නෑ කියන්නත් බෑ නමුත් ඍජු සමාන්තර ගතියක් පේන දෙයක් ඇත්තේ නෑ බුදුචාන් වහන්සේගේ ඉදිරිපත් කිරීම අනුව සත්‍ය විසුද්ධියක් ගැන කතා කරනවා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි වශයෙන් අයිති ඒක අර නාඩි හත අවදි වීම වගේ කියලා සම්බන්ධයක් කරන්න සමහර උත්සාහ කළා තිබුණා හුඟක් අමාරු. ඒ දෙක දෙකක්. කෙසේ නමුත් මේ මේ මෙතන අවදි වීම කියන වචනය අප්‍රමාදී කියන වචනයත් එක්ක තන්නිකරම සරල සම්බන්ධයි. සතියට දෙන්න පුළුවන් තවත් වචනයක් තමයි අවදිභාවය කියන එක. මේ අවදිභාවය කියන එක අපේ සිංහලට දාලා තියෙන ප්‍රබුද්ධ වීම කියලා. අවදි වෙනගෙන පිබිදෙනවායි කියන්නේ. බුදුරජාන් වහන්සේට බුද්ධ කියලා කියන්නේ උන්වහන්සේ ප්‍රබුද්ධ නිසා, උන්වහන්සේ අවදිව ගත කරන නිසා. උන්වහන්සේගේ හැම චක්‍රයක්ම හැම නාඩියක්ම හැම දෙයක්ම අවදි වෙලා ගත කරලා තියෙනවා. ඉතින් ඒක නෑ කියන්න බෑ. නමුත් අර Hindu ක්‍රමයේ තියෙන විදිහට සම්බන්ධයක් ඇත්තේ නෑ. පිරිසුදු වීමක් නම් පැහැදිලිවම සිද්ධ වෙනවා. මේ නමතර අපි සම්මතයේ දාන්න එක එක නාඩි ඒ චක්‍ර අවදි වීමත් එක්ක සම්බන්ධයක් සරල සමාන්තර ගතියක් නම් නැහැ. කරු ස්වාමීන් වහන්සේ කරන පව්පින් වලින් භවයක් හැදීමට හේතු වේ නම් ඒ වලක්වා මේ ආත්මය නිවාවබද කර ගැනීමට අපි කෙසේනම් මින්මතු අප පින් රැස් කළ යුතු වේදයි කරුණාවෙන් පහදා දෙන්න. මේකේ පොඩි මේ වයර් මාරුවිල්ලක් තියෙන්නේ. පොඩි ඕක හදන්න පුළුවන්. එකයි මට කියන්න තියෙන්නේ මේ කවුරු හරි කියනවනම් මගෙන් ඇවිල්ලා අහන කොහොමද සංස සමාධිය ගන්න කියලා. මම කියනවා සමාධියට අවශ්‍ය කරන මූලික ආසන්න කාරණා වෙන සතිය වඩනකොට සමාධිය එයි. ඒ නිසා පින කියලා කියන්නේ මොකද්ද? පින කියන එකට අර්ථය තමයි පවෙන් වැළකීම. යම් කිසි කෙනෙකුට තේරෙනවා මුළු ජීවිතයකලගේ අති උත්තරම සේවාව තමයි මානවයට අති උත්තරම සේවාව තමයි අපි පරිසරයට පවෙන් වැළකීම. පවෙන් වැළකිනවා නම් එතන නිවනමයි. පින් කරන්න යනවයි කියලා කියන්නේ පවෙන් වැළකීමට කළ යුතු ප්‍රයත්නයක් විතරයි. අම්මගේ තනෙන් කිරි දෙන්න බැරි නම් අපි ටීට් එකක් දෙනවා කොල්ලට අම්මා එනකම්. රබර් සූපුවක් දෙනවා. ඒතර අඬන්න බෑනේ කට වැහිලානේ. එච්චරයි. රබර් සූපුවේ කිරි නෑ. ඒක අම්මගේ තනෙන් බොන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සබ්බපාපස්සා කරනවා. ඊට පස්සේ මේ කුසල සූප සම්පදා මේ ආගම කුසල සූප සම්පදා ඉස්සරහින් තියලා සබ්බපාපසන පතර දාපුවාම කරත් ඉස්සරහින් තියලා ගොනා පිටිපස්සෙන් තියලා ඌට ගහපුවාම කොහෙ යන්නද? උනාට රිවර්ස් ගියර් නැහැ. ඉතින් මේ ආගමයි ධර්මයේ අතර තියෙන පටලවිල්ල. ඉතින් මොකද කරන්නේ? ඔක්කොටම පින් කරන්න ලොකු ආසාවක් තියෙනවා. හැබැයි කිව්වොත් ඔයිට වැඩි ලොකු වටිනාකමක් තියෙනවා පවු නොකර හිටපන් කියලා ඒක කිසි ජොලියක් නැහැ. දැන් හැපි හැපි වෙසක් හරි තොප්. ඒක තොරණ ගාවට යනවා. ගෙදෙල්ලා භාවනා කරා අයියෝ ඕකෙන් මොන පිනක්ද? ඒ එතකොට නෑනේ මොන দাঁඩි දාන්නේ නෑ මොකක්වත් නෑ හැපි හැපි වෙසක් නෑ හැපි වෙසක් නෑ මොකක්වත් නෑ. මිච්ඡර ලස්සනද ඍජුව සරලව කියා දීපු දේ පොඩි ආලවට්ටමක් දාලා තියෙනවා. දාපු ගමන් කරකොලත් ඇරියා. Putting the cart before the horse කියලා කියනවා. කාත්‍ර කාර්තේ ඉස්සර තියලා ගුණා පස්සෙන් බැඳලා පස්සේ ගමනක් නෑ. ඒ නිසා සබ්බපාපසකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසන. මේ සීළු බුදුරයන් වහන්සේලාගේ ඉගැන්වීම තමයි පවෙන් වැළකීම මේක කළ හැකි එකම සතා මනුස්සයා විතරයි. අන මොනම ජීවන රටාවක්වත් මොනම ජීවන සතෙකුටවත් බෑ පවෙන් වැළකීමට අදිෂ්ඨාන කරන්න ඒකට නොකා නොබී මැරෙනවා. මනුස්සයෙක් විතරක් කළ හැකි 100 100ක් නෙවෙයි අඩු කරන්න පුළුවන්. ඒ මනුස්සයා විතර ශිෂ්ට මනුස්සයෙක් ඒ මනුස්සයා විතර සදාචාර සම්පන්න මිනිසෙක්, ඒ මනුස්සයා විතර මහාත්ම ගති ඇති මිනිසෙක්, ඒ මනුස්සයා විතර මෙලෙක් ගති ඇති මිනිසෙක් ඇත්තෙම නෑ. ඒක නිසා මේ ළඟදී තිබුණ BBC එකෙන් සිවිලයිසේෂන් කියන එක ශිෂ්ටාචාරය කියන එක අර්ථකථනය දෙන්න හදලා ඒකට ටිකේ ඉස්ලාම අකුරු ලියපු මිනිහා ශිෂ්ටයි කියලා. මේ ගුණ වර්ග. බුදුන්සේ ජීවිතේ තමයි පවින් බැලකීමට අදිස්ථාන කරපන විතර ශිෂ්ට මිනිසෙක් ඇත්තේ නෑ ලෝකේ. ඒ නිසා හොඳට දැනගන්න කරන පව් ටික. BBC එක මරින් මර ඒ වගේ ආටිකල්ස් කියලා පළ කරලා තියෙනවා. සිවිලයිසේෂන් කියලා වෙනම ඩිස්කෂන් එකක් කරලා ඒක පබ්ලිෂ් කරලා තියෙනවා. ඒ කියන්නේ කියුනිෂන් අකුරු ඉඳ අවුරුදු 11 10 කෝද ඉස්සර ලියවිච්ච අකුරු වගේක් පෙන්නලා වැඩකාරියක් මේ කඩේට යන ගමන් කඩේ ගේන්න බඩු ලයිස්තුවල් ලියලා තියෙනවා මැටි කෑල්ලේ. ඒක පුච්චපු එක තියෙන අවුරුදු කොච්චරද ගානකට පස්සේ ඒක තමයි ඉස්සල්ලාම ලෝකේ අහුවෙච්ච අකුර. ඉතින් ඒ නිසා ඒ જાතිය තමයි වඩාම ශිෂ්ට කියලා මේ BBC එක දීලා තියෙන මිම්ම ශිෂ්ටාචාරයේ මනින්ද ඉස්සලාම අකුරු ඇති වෙච්ච තැන. නමුත් සරුවචනාංශයේ කිව්වේ මොකක්වත් නෙවෙයි අදිෂ්ඨාන පූර්වකව. තමන් කෙරේ සහ අනුසතුන් කෙරේ. අභ්‍යන්තර සාසනය සහ බාහිර සාසනය ගැන ඉඳලා මොනම හේතුවක් නිසාවත් පවක් නොකරනද. පවක් නොකරනවා කියලා ඉන්න බෑ අපිට අඩු කරන්න. හැම වෙලාවෙම කල්පනා කරන්න අපි මොනවා කරන්න ගියත් මොකක් හරි වැරද්දක් තියෙනවා. නිසා අපේ සංස්ථාවේ ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙනවා. වැර පවක් නොකිය නොවි කළ හැකි එකම දේ හුස්ම ගන්න එක විතරයි. හුස්ම ගැනීමෙන් පිට මොනවා කරත් කාට හරි හානියක් සිද්ධ වෙනවා. හුස්ම ගැනීම නොවෙනවා නෙමෙයි අපි කාබන් ප්‍රතිශතය වැඩි කරනවා මොකද්ද? ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක වැඩි කරනවා. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. පැවැත්මට අත්‍යවශ්‍යයි. එතනින් එපිටට යන හැම එකකින්ම, හැම විහිවිල්ලකින්ම, හැම වචනකින්ම, හැම ක්‍රියාවකින්ම අනිවාර්යයෙන්ම තම මානසිකත්වයක් පෙළෙනවා. ඒ නිසා හුස්මේ පමණක් හිත නතර කරගෙන ඉන්නවයි කියලා කියන්නේ අපි පවේ අඩුම මට්ටමට ගියා. ඊට පස්සේ හුස්මත් ගෙවුනාට පස්සේ මොකද වෙන්නේ? සබ්බ පාපස්සා කරනවා. අඩියටම ගිහිලා ගිය තැනගේ මම චිත්තක්ෂණයන් මොයි ලෝකේ ජීවත් වෙලා තියෙනවා. හුස්මවත් දැනුනේ නැහැ. හුස්මවත් සිවුම් වෙලා හැබැයි මම 100ක් අවදීයි. මම 100ක් මම දන්නවා. මේක තමයි නිවනට මේ පිට අපිට මේ ලෝකේ නිවන් දකින්න පුළුවන් බැරිද කියනකට වඩා අත්දැකිය හැක. ඒ නිසා මේ පින් කිරීම කියන මේ සබර සූපුව ඉස්සරහට තියලා පවු නොකිරීම කියන එක යට ගහලා. ඒ නිසා හදාගන්න ජීවිතේ අගයන් ආඩම්බරයන් පින් කරන්න එපා කියලා මම කියන්නේ නැහැ. කවුරු හරි සම්මාදමක් කිල්ලොත් දෙන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. මේ 100 200ක් සැලකිලිමත් වෙන්න මගේ අතින් තාගරි තව මානසිකත්වයකට බාධාවක් වෙනවද? මගේ අතින් කොහොම හරි පරිසර දූෂණයක් සිද්ධ වෙනවද? මේක සහ ගහනවා. ඔය මොන අර්ථකථනය දුන්නත් ඒකට සහ ගහනවා. ඒකට ගෙවන්න ඒක නිසා මේක ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ නම් කියලා අවුරුදු 2600ක් මේක ඉස්සල්ලාම කිව්වේ ෂෝෆන්හවර් ජර්මන් භාෂාවෙන් ඔබ කරන හැම චේතනාවක්ම පාපකාරී කියලා. every will is evil කියලා කියනවා. හිතලා කරන හැම දෙයක්ම පව්. මුළු ජර්මනියම කුලප් වුණා. මොකද ෂෝපන්ව කියන බොහෝ නම්බුකාර දාර්ශනිකයෙක් ඒකව සෑම චේතනාවක්ම පාපකාරී කියලා. කවදාකවත් චේතනාවකින් හොඳ දෙයක් කරන්නේ නැහැ. ඊට පස්සේ මම කොන් කරලා නාස්තිකවාදී කියලා මේ ශිෂ්ට නැති මිනිහෙක් කියලා කොන් කරා. ඊට පස්සේ නීච්ෂේ ඊට පස්සේ අපි එක්කන මේක නැවත නැවතත් පොළවේ ගහලා පෙන්ලා දුන්නා. අපේ වචනේ කියනවා සබ්බ සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්චා සංස්කාර කොයි එකක් දුකමයි සංස්කාර කොයි එකක් අනිත්‍යමයි සංස්කාර කියලා කියන්නේ චේතන. මොන්නම දෙයකින් හරි චේතනාපූර්වක කෙරුවා නම් ඉතින් ඒක කක්ක තමයි. ඒකේ හොදලා ගන්න දෙයක් නැත්තේ. ඒ නිසා භාවනා කරනකොට අපි අදිෂ්ඨාන කරනවා කිසිම චේතනාවක් නැතුව වෙන දෙයකට වෙන්න ආරිනවා. ඉස්සලන් අපි චේතනා කරනවා නිසන් වලට යන්න ඕනේ, සිල් ගන්න ඕනේ, අනම්මනම් චේතනා ටිකක් කරනවා. ඇවිල්ලි වල්ලා ඇඟුම් උදාහරණ සම්පූර්ණ වාඩිලා බලනවා කිසිම චේතනාවකින් තොරව, කිසිම මෙහෙවීමකින් තොරව, කිසිම අදිෂ්ඨානයකින් තොරව මේකට හේම යන්නත්. නිකන් සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් කියන ඕටෝ පයිලට්ින් දාලා ඉන්න. ප්ලේන් එක අහසට ගියාට පස්සේ පයිලට් පැත්ත කරලා ඕටෝ පයිලට්ින් දානවා කොහොමද මේක යන්නේ බලන්න. මේක තමයි අපිට කරන්න දෙවි උපරිම පිංකම තමයි යමක් නොකර සිටීම අඩුම ගන්න චේතනා මට්ටමේවත්. ඒ නිසා භාවනා කරනකොට දැන් මේ නිස්සන් වනේ ඉන්නකොට අපිට වෙසක් කියලා නැහැ. පොසොන් කියලාත් නැහැ. නත්තල් කියලාත් නැහැ. අවුරුදු කියලාත් නැහැ. ඔක්කොම හැමදාම එක කාලසටහනේ. ඉතින් ඔය ආවුවාම නෑදෑයෝ හරියම බැනලා යනවා මොකද්ද මේකේ ඇති වැඩේ එක්කෝ අම්මා තාත්තා බලන්න බලලා එක්කෝ වරු පිරිතක් කියාපන් එක්කෝ රැයට ඇවිල්ලා පිරිත් කියලා බලන් එක්කෝ දානෙකට වරින් මොන මගුලක්වත් කරන්නේ නැහැ. ඒ නිසා අපේ වැඩ පිළිවෙල අබෞද්ධයි. කිසිම මේ මේ උත්සව නැහැ. මුළු ලංකාවෙම නැත්නම් මුළු ලෝකෙම කටින පිංකම කරන්නේ නැති එකම තැන නිසනවා. කවදාවත් කටින පිංකම් නැහැ. කිසිම වෙලාවක මිනිස්සු අවසන් නැහැ. ඕගොල්ලෝ ඇවිල්ලා යන්න අපේ විවේකයේ තියලා යන්න. ඒ නිසා හරියට චෝදනා කරනවා අපිට අපි ළඟ මේ ආලවට්ටම නැහැ කියලා. උපදැමිලි නැහැ මොනවත් නැහැ. ඒ නිසා ඒක පේන්නේ නිකන් මේ පිලුණු වෙච්ච ආහාරයක් වාගේ, නිකන් සුදු පාන් පෙත්තක් වාගේ, නැත්තම් මස්ලි නැති ඇටයක් වාගේ. ඔය ලේවකක් අයින් එකයි තියෙන්නේ. විපස්සනා කියන්නේ සුදු පාන් පෙත්තක් තමයි. පුළුවන් නම් කාපම් බැන්නම් කාපම්. වෙන කරන්න දෙයක් නැහැ. මේක මස්ලේ මස්ලේ නැති ඇටයක් තමයි. පුළුවන් නම් ලේව කප ගන්න නිකන් ඉරපන්. එළියට ගිහලා මස්ලේ දිනව ලේව කාලා අන්තිමට ගෙවපන්. හරි අමාරු මේක පොළට දැම්මට විකිනෙන බඩුවක් නෙවෙයි. පින්කම දැම්ම නම් ටක් ගන්නකොට පෙළපෙනවා. අපි 4 ලක්ෂ මංකොල් මොකද්ද මල් පාන් පූජාව කියයි අරක කියයි මේක මෙහෙම කරනකොට රැස් කරලා දෙන්නම් ඕන එක. කාට හරි කිව්වොත් මොනවා කරන්නද කරබන් නිකන් ගලා හිටපන් කියලා. ඒක ලොකු පින්කමක් කියලා ගහනවා. ගහනවා. ඒක නිසා මේ කියන්නේ අපි කෙසේනම් මින්පතු අපි පින් රැස් කළ යුතු වේද කරුණාවෙන් පහදා දෙන්න මේක වරහන් ඇතුලේ දාගන්න පින් රැස් කිරීම සමානයි නැත්නම් ඊට වැඩිය හොඳයි පවු නොකර සිටීම හැම කරන මේ මේ මේ සූත්‍රයේ මුලදීම මේ සූත්‍රයටත් වැඩිය මේ සාධක සූත්‍රයක් තියෙනවා අඟුලි මේ අංගුත්තර නිකායේ ඒකෙදි ਸਰුවත්යන්සේ සඳහන් කළ තියෙනවා සම්මා දිට්ඨිය වැරදි නම් නැත්නම් සම්මා දිට්ඨිය නැත්තම් මිච්ඡා දෘෂ්ටියක් නෙමස කරන හැම වැඩක්ම පවක් හැම වචනයක්ම පාපතරයි හැම හිතවිල්ලක්ම පාපතරයි. ගොඩ ගණ්ඩ දෙයක් නෑ. ඒ නිසා අපි ඒක හදාගන්න නැතුව සම්මා දිට්ඨිය හදාගන්න නැතුව ඔය මොන જાති කරන්නේ ගලන පාන් වතුර වතුර එකට පාන්තිරයක් දාලා තිබ්බොත් අර පාන්තිරේ තෙල් වතුරත් එක්ක දිගටම තෙල් මායමක් ඇති කරන්න වගේ ගලන ගලන වතුර පාන්තිරේ තියෙන තෙල් පොල් තෙල් වලින් පෙඟවිලා නරක් වෙන්න වගේ සම්මාදිට්ඨිය නම් තියෙන්නේ ඒ සම්මාදිට්ඨි සුවඳ දිගටම යනවා මිච්ඡාදිට්ඨිය නම් තියෙන්නේ හැම ක්‍රියාවක් කරා හැම වචනයක් කරා හැම හිතවිල්ලක් කරා මිච්ඡාදිට්ඨිය යනවා ඒක සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා කරවිල ඇටයක් නම් පැලකරේ පොළවෙන් ලබන හැම ඕජාවකීම ඇති වෙන ඵලයක් තිට්ටා අඹ ඇටයක් නම් හිතුවේ පොළවෙන් ගන්න ඕජාව මිහිරි පැලයක් ඇති කරනවා. ඒ නිසා කරවිල පැලයක් හිතවලා කොච්චර මිහිරි පොහොර දැම්මත් මිහිරි පැල ලැබෙන්නේ නැහැ. අඹයට හිටේවට පස්සේ කොච්චර පොරව වෙනස් වුණත් තිත්තක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක හදාගන්න තු වෙන මොනවා කරත් වාහනේ වෙන්නේ මිත්‍යාදිත්‍යෙම තමයි. ඒ නිසා මේ පින් කිරීම කියන එකට සාධාරණ සාධාරණීකරණයක් එහෙම නැත්නම් නිදහසට කාරණාවක් කියන්න පුළුවන් අපි පින් කරන වෙලාවේ පව් කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒක අපි දැනගෙන කරන්න අපි පන්සලකට යනවා අපි මේ වගේ ස්ථානයකට එනවා මෙහෙට ඇවිල්ලත් මේ දායකයෝ මෙහෙට එන්නේ පුදුමාකාර ආශාවකින් ඇවිල්ලා කැලේටලා ඉඳලා යන්නේ. ඒ වාහනේ ගෙන ඩ්‍රයිවර් මොකද කරන්නේ? ඌ බෝතලයක් අරගෙන එනවා. කට්ටිය ඔක්කොම එහෙම වෙච්ච ගමන් දොලට ගිහිල්ලා නාලා බස් එකට ඇවිල්ලා ඕක පාවිච්චි වෙනවා. ඉතින් මේ ළඟදී ළඟදී ළඟ ටික කාලයක් ඉතින් බොන්න වීදුරු නැති නිසා එක්කෙනෙක් ගිහිල්ලා තිනවා බුදුගේ බුද්ධ පූජා වීදුරු ටික තියනවා කියලා. බුද්ධ පූජා වීදුරු ටික කරන්න ඇවිල්ලා සප්පායම් වෙලා. ඉතින් අර එක් කට්ටියක් ඇවිල්ලා මේ පින් කරගන්නවා අනිත් කට්ටියත් ඒ වාහනේම ඒ පෙට්‍රෝල් වලින්ම තමයි ඒ ටයර් වලින්ම තමයි එන්නේ. නම සංකල්ප වෙනස්. ඒක නිසා මේකෙදී හරි අමාරුයි සමූහයකට මොනවද කියන්නේ. පුද්ගලිකව නම් අපිට ප්‍රතිතද කිරීමක් කරත හැකි. මම අදිෂ්ඨාන කරගන්නවා ඊට පස්සේ මගේ සිද්ධ වෙන තියෙන හෝ සිද්ධ වෙමින් පවතින හෝ පව්. පව් කියන එක මම අදහස් කරන්නේ තව මාන මම තව මනසක් පිළිවීම. තව මනසක් පිළුවා නම් පව්. නිසා තව මනසක් මගේම දරුවා වෙන්න පුළුවන් නමුත් මට අයිතියක් නැහැ. මගේ මම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් හතුරෙක් වෙන්න පුළුවන් මට අයිතියක් නැහැ. මොකද ඒක අපයි අපිට ගන්න. ওই වෙච්ච දේ Tamanට ආපහු වෙනවා. ඒ වගේම වර්තමානයේට හානි වෙන අනාගතයට හානි වෙන දේවල් නම් පව්. පින නම් වර්තමානයේ සැපත යනවා අනාගතයේ සැප. අනිකටත් හානියක් නැහැ. ඉතින් මේ මේ සංකල්පය හදාගන්නවයි කියන එක ඒක බොහෝම අමාරුයි මං හිතන්නේ වේදන් අධික නිසා නෙවෙයි අපි ඇබ්බැහි වෙලා ඇටුවම් බහලා තියෙන්නේ. මේ පින් කිරීම නම් වූ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා පවුන කිරීම පැත්තකට දාලා. ඒ නිසා මේක අපි හැබැයි මම මේක වැඳලා කියලා හිටිනවා මේකෙන් අනු මනින්න යන්න එපා. ඔයගොල්ලෝ හරි අමාරුක වැඩනවා. මොනම හේතුවක් නිසාවත් මේ පිංකම් වලට පෙළඹෙන කට්ටිය පහත් කළා කතා කරන්න යන්න එපා. Taman පරිතද කරගන්න කවුරු ලක්ෂයක් ඒ වැඩේ කරත් මට ඊට වැඩි ඒ වැඩේ කරත හැකි මෙතන ඉඳගෙන නිස්සද්දව සිටීමෙන් කියලා. හැබැයි අරයට අඟවන්නවත් එපා. උඹ කරන්නේ මෝඩකමක් කියලා අන්තිම භයානකයි. බූවල් එක්ක මේ වැලිබත්තු යන්න හදනවා. සෙල්ලම් කරන්න යන්න එපා. ඒගොල්ලෝ හරි ප්‍රතාපවත් මිනිස්සු. ඒ ඒ කියන දේවල් කියනවා මම මේ බඩේ අමාරුව නිසා මට ඉන්න විදියක් නැහැ. මම පිංගම කරගන්න. එච්චරයි. වෙන මොකක්වත් කියන්නේ. ඒ නිසා කිසි කෙනෙකුට අඟවන්න එපා. හැබැයි කෙරුවොත් විඳවන්න වෙනවා. ඒ වෙනුවට හොඳයි. පුළුවන් තරම් විවේකීව කය වනස මේ නොසොල්වා නිස්සද්ද කරගන්න ගන්න උත්සාහය. තව ප්‍රශ්නයක් අපි ගන්නවා. ආනාපාන සති භාවනා අවසානයේදී මේ භාවනා අවස්ථාවේදී පහළ වූ නාම රූප ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාට පැමිණීම අවශ්‍ය වේ. පාදා දෙන්නේ මේ ගුරුකුල මත වාදයක්ද නැතොත් බුද්ධ වදේශාවේ සඳහන් වන්නක්ද? මේ බුද්ධ දේශනාවක් නම් මේ සිදු කරන්නේ කෙසේද යන්නත් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ මං ඒ දවස්වල මේ ඉස්ලාම් වතාවට මිත්‍ර ගලින් එළියට බහක වෙලාවේ ඔය කෝට්ටේ මේ මහින්ද මාවතේ මොකද්ද කියන තැනක තිබුණා ලිදුල ජාත්‍යන්තර බෞද්ධ පාසල මොකද්ද කියන එක. ඕකේ ගිහිල්ලා අපි මාසිකට සැරයක් බණ කිව්වා. ඉස්ලාම් කිරේ සතිපට්ඨානේ ඒ ළඟම ගෙදරක ඉඳලායි කෝට්ටේ මාලා කියලා කෙල්ලෙක් ආවා. භාවනා කරන්න කෙල්ලෙක් නේ නා කියන්නේ. ඉතින් ඒ අම්මන්ටි මට කියනවා ඔබ වහන්සේ මම ඉගෙන ගත්ත එකම පාඩම මෙච්චරයි බණ 28ක් කිව්වලු. සතිපට්ඨානේ කවදාකවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කතාවක් නැහැ. සතිය විතරයි. මම ඔය ඉස්ලාම් දරේ ඇහුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙයි ඒක තටමඬ ඕනේ නැහැ. සතිය වඩාන යනකොට ඔය තටමලා ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්මයේ මේ සෙකන්ඩ් හෑන්ඩ් එක. ඔරිජිනල් එක එන්නේ වෙලාවට. ඒක එනකොට වළක්වන්නත් බෑ. ඒ නිසා කිසියම් මහන්සියක් වෙන්න එපා. Taman නිතරම සතිය ඉස්සරහින් තියාන යන්න සතිය නිසි වෙලාවට නිසි දේ කර දෙයි. ඉතින් ඒකට මම දෙන මේ ඉදිරිපත් කරන දේ තමයි මේ වැලෑන හැටියට මැස්ස ගහගෙන යන්න. මැස්ස ගහලා වැල් අරින්න යන්න එපා. මැස්ස වැල වැවෙන්නේ අවුව තියෙන දිහාවට. ඒකට මැස්ස ගහලා දෙන එකයි තියෙන නිසා සතිය වඩාන යනකොට මේක තමයි තේරෙන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ කොස්කිරියක් කවදද ලොකු උනේ කියලා දන්නේ නැහැ. ඒ දවසට ටික ටික ටික ටික ටික ටික ලොකු වෙලා බලනකොට ටික ටික ටික ඒ වගේ තමයි සතිය වඩාන යනකොට ඒ සතර සතිපට්ඨානේ වඩනවනම් ඒකාන්තයෙන් මේක සත්‍ය මේ බොජ්ජංග වඩන බව සරුවත්ංශයේ දේශනා කරනවා. සත්‍ය බොජ්ජංග හරහා ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා. ඒ සඳහා කළ යුතු විශේෂ ප්‍රයත්නයක් නැහැ. ඒක නිසා ඒක වැටහෙන වෙලාවක් තියෙනවා. නමුත් ඒක අමෝරාවේ මතු කර යුතු දෙයක් නෑ. මෙනේ කළ යුතු දෙයක් නෑ කියන මතය තමයි මම ඉන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීමට අදිෂ්ඨානගෙන කොතරම් සූදානම් වී පටන් ගත්තද ඊටා කෙටි කාලයක් තුළ සිත තනතන දුවන පටන් ගනී. එපමණක් නොවේ විටින් විට නිදිමත හා තද නිරිමත ගති ඇති වේ. අඛණ්ඩව කරගෙන යාමට අපහසු බැවින් කුමක් කළ යුතුද? තෙරුවන් සරණයි. ඉතින් මේකෙදි මේ චෛසික දෙකක් ගැන කතා කරන එකක් නිදිමත තීන මිද්‍ය අනිත් පැත්තේ හිත මේ තන තන දුවන එක. තන තන දුවන කියන්නේ අධික වේගය. නිදිමත කියන්නේ අවවේගය. වේගයේ අඩුකම. ඉතින් මේ දෙක තියෙනවනම් බැලන්ස්. දෙකම තියෙනවනම් හරි. මේ කවදාද මේ දෙකේ එක බැලන්ස් එකයි තියෙන්නේ. එකකට විතරක් ගියා නම් ඔන්න එනං කුරේ ගෙවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමාන්න කියලා කරත් ගන්න බෑ පාරට. දැන් මේකේ තියෙන්නේ එහා ටිකක් යනවා මෙහා ටිකක්. නිදිමත එනකොට හිත පිට යන එකට සාදු වෙන්න කියලා කතා කරනවා. හිත පිට යනකොට නිදිමතට එන්න කියලා කතා කරනවා. දෙන්න ෂේප් කරගත්තාම වැඩි හැටි. මම කියන්නේ මේ දෙකම හම්බෙලා තියෙන නිසා මම මේ කියන්නේ. එක පැත්තකට ගියා නම් මට දෙන්න උත්තරයක් නැහැ. මේක සර්වඥාන්සේගේ වචනෙන් කියනවනම් ලීනං චිත්තං කුසී කෝසජ්ජානුපදින සමාධිස පරිපන්තෝ අතිපග්ගහිතං චිත්තං උද්දච්චානුපදිතං සමාධිස පරිපන්තෝ කියලා පරිපන්ත ධර්ම දෙකක් තියෙනවා එකේම අතු දෙකක් හිත ලීන වෙලා කුසීත වෙච්චාම නිදිමතට වැටෙනවා හිත උනාට වැඩි බලාපොරොත්තු වෙච්චාම සැලෙනවා මේ දෙකම යෝගාවචරය දකින්න ඕනේ දෙකම හොඳට මාස්ටර් කෙරුවට පස්සේ හිත මැදට එනවා මේ දෙකට වෛර කරන තාක් හිත මැදට එන්නේ සතුට වෙන තියෙන්නේ දැන් දෙකම තියෙන නිසා මේක මේ කියන්නේ ස්වයංපෝෂිතයි. ජීවිතයක් තියෙනවා කම්මැලිකම කලබල කරක් තියෙනවා දෙක දෙකතු කරලා දෙකෙන් බෙදෙන එකයි තියෙන්නේ. මෙව්වා මෙව්වා gedara හිටියනම් හම්බ වෙනවා. දඩු ගන්න මට බාහන කන ගන්න නිදිමත එනවා කියලාවත් දන්නවද? බත් කකා පරිප්පු කකා බුදියාගෙන ඉන්නවා. දැන් අඩු ගන්න දන්න වැඩක් කරන්න ගියාම හිතේ පැති දෙකක් තියෙනවා. මාට ඕනට වැඩි කුලප් වෙනවා. ඕනට වැඩි සමහරට සීතල වෙනවා. මේවා තමයි මම හිත කියන්නේ. මගේ නෙවෙයි. කොයි එකාගෙත් එච්චරයි. දැන් නැවත නැවත මේකට මුණ දෙන්න. ඉස්සරහට යනකොට ඕගලන්ට ඇති වෙන ගුණයට කියන්නේ මොකද්ද? නිදිමතට ලෑස්ති වෙලා යන. ඊ ඇවිසීමට ලෑස්ති වෙලා ගියාම නිදිමත ඔච්චර කලබල නැහැ. ඇවිසිනා කියන එකට ලෑස්ති වෙලා ගියොත් ඇවිසිල්ලෙන් එච්චර ඇවිසෙන දෙයක්වත් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි යන්න හදන්නේ වසුරුවේ තියෙන පළාතකට නම් අපි වැක්සින් එක දීලා ගියා නම් වසුරුවේ විස බීජ ආවට අර ඇතුලෙන් තියෙන ප්‍රතිදේහය නිසා එලාස්ටිලා යන්නේ. පුංචි වසූරිය පොඩ්ඩක් ගාගෙන යන්නේ. එන්නත් කරනවා කියලා වෙන මොකක්වත් දෙන්නේ නැහැ. අර වසූරිය වසූරිය මේ බාගෙට මරපු වසූරිය විෂ බීජ ටික ඇඟට දානවා. දැම්මම පස්සේ ඇඟ ඇතුලේ ප්‍රතිදේහ හදාගන්න. ඊට පස්සේ මේ මනස යනකොට යන්නේ ලෑස්ති වෙලා. වසූරිය වදින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක මිනිස්සු ළඟ තියෙන එක ලෑස්තිලා යන්න සියලු දේ හරි ගියොත් නින්දට වැටෙනවා. එතන කුලප් වෙනවා. මේ දෙකම චිත්ත ධර්ම මිස ජයග්‍රහණ හෝ පරාජය මේ දෙකටම හැබැයි සාමාන්‍ය උත්තරේ සක්මන. දුවට සක්මන් කරලා මට දැන් ගිහිල්ලා වාඩි වුණොත් හොඳයි කියලා හිතනකන් ගිහිල්ලා වාඩි වෙන්න සෑහෙන වෙලාවක් යනකන් හිත නින්දට වටන්නේත් නැහැ හිතවිලිත් නැහැ යන්න පුළුවන්. හැබැයි 100ක් උත්තර ලැබෙන්නේ මීට වැඩිය පොඩි උත්තරයක් ලැබෙනවා. දෙක ඉල්ලනවනම් ඡාන්තන මෙනෙහි කරන්න. නිදිමත එනකොට ළඟ ළඟ මෙනෙහි කරන්න නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි. හිත වේග කැවෙනකොට තමයි දැනගන්න ඕනේ හිත පිට ගිහිල්ලා කියලා. අපේ අම්මා භාවනා කරන්න ලෑස්ති වුණා. හරිම අමාරුයි. මොකද අම්මතර જાති මිනිසෙක් ඊම හැමදාම කවුරු හරි එක රස්තියදොක් ගහලා ආපුවම අම්මා ළඟ වාඩිලා ඉඳගෙන කියනවා මේවා. කියන්න මට අහන්න කෙනෙක් නැහැ. ඉතින් කීයක් හරි දීලා හරි අම්මට තමයි අස්සන්න තියෙන්නේ. ඉතින් අම්මට තේරෙන්නේ ඊට පස්සේ කිව්වා උඹ ඉස්සර ඉස්සර කියන දේ නම් පොඩි පුතා තේිනවා දැන් මට මේ දේ කියන දේ තේරෙන්නේ නැහැ කියලා. මම කිව්වා තේරෙන්නේ නැතුනට කවන්නේ අහගෙන ඉන්න කවුරු හරි පාය කියලා කියලා කියලා මම කිව්වා මෙනෙහි කරනවා කියන එක කප්පට අල්ලන්න බෑ මෙනෙහි කරනවා කියන එක තේරෙන්නෙම නැහැ දෙකේ පන්තියට ගිහිල්ලා තියෙනවා පිරිච්ච අම්ම කෙනෙක් තමයි ඊට පස්සේ මම ඔය පැවිදි වෙන්න ඕන්න මෙන්න කියලා මම ගෙදර යන වෙනවා අඩුයි දවසක් කතා කරලා පස්සේ කිව්වා මේ මට උඹට කියන්න එකක් තියෙනවා කිව්වා මම ගෝ අනේ ඉතින් බණ්ඩාර මැනිකට කියන්න තියෙන දේවල් කියලා විහිළු කරලා පස්සේ කිව්වා මම හැබැයි මුල්ලක් හදලා දීලා තිබුණා මේ ලෑල්ලක් ගහලා උකට බුදු පිළිමයක් තියලා බෞද්ධ කොටියක් එල්ලලා ඔතන ගිහිල්ලා වාඩි වෙනවා. ඉඳගත්තා. වැඩ නැති වෙලාවක් නෑ අම්මා හරියට වැඩ. ඉඳගත්ත ගමන් අම්මා කියනවා හීනෙන් ඇහෙනවලු කරනවා. අම්මටම ඇහෙනවලු කරනවා. හරි මහතයි. ඉඳගත්තාම ඉතින් මං කව අඩු ගානේ දඟලලා පව් කරනවට වැඩිය නිදාගෙන ඉනකොට මොනවාක්වත් වෙන්නේ නැහැ නෑ නෑ ඒක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ එක දවසක් කියනවා මන්ට උඹට කියන්න දෙයක් තියෙනවා කියලා. ඉතින් පස්සේ මම බිම් වාඩි වෙලා ඉතින් අහගෙන හිටියා. මං ගියාලු භාවනා කරා. මම මොකද්ද කරන භාවනාව? ඒක කියන්නෙත් නැහැ. මම බුද්ධානුස්සතිය කරනවා කියලා කිව්වා. ඉතින් මං අහුව මොකද්ද බුද්ධානුස්සතිය? මං අරන් අරන් අරන් අරන් අරන් අරන් මං කිව්වා ඒක ඒත් ලොකු දෙයක්නේ. ඉතින් කරගෙන යනකොට නිදිමත ආවා. ඊට පස්සේ මට උඹ මතක් වුණා. පොඩි ගමකට කියලා තිබුණා නිදිමතයි නිදිමතයි කියන්නේ කිව්වා. ඊට පස්සේ මම කරපු දේ නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි කියලා අයියෙන් කියන කියන යනකොට ආයෙසරයක් අර නිදිමත කියයි කිව්වා. ඊට පස්සේ ආයෙ ටිකක් කියලා බුද්ධාංශ කරනකොට ආයෙ නිදිමතයි. ඊට පස්සේ ආයෙ සරයක් මතක් වුණාලු ඒක සරයක් කරපු නිසා නිදිමතයි නිදිමතයි නිසා කියනවා. තුන්වෙනි සැරෙත් බැරිලු. ඒක කියලා නතර කෙරුවා පස්සේ ආයෙ නිදිමත එනවා. ඊට පස්සේ හරියටම මතක නැතුව නිින්ද ගියාද නැද්ද කියලා ගැස්සුණාට පස්සේ හයියෙන් නිදිමත නිදිමතයි කියලා කිව්වලු විනාඩි 15ක් විතර තිබුණලු සම්පූර්ණ හිත අවදි වෙනවා. මොනවාක්වත් නැතුව නිදිමත නැතුව තිබුණා කියලා. ඊට පස්සේ මං ගෝ බණ්ඩාරමණිකේ මැරෙන වෙලාවට යනකොට ඔච්චර සීපත් කරගන්න කිව්වා මුළු ජීවිතය කරමු ලොකුම පින්කම කියලා. තමන්ගේ ජීවිතේ කරගත්ත ලොකුම පින්කම තමයි යෝග කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා කියලා කියන්නේ. මම මොකද්ද කියන්නේ? ඒක අපේකසර මధుරෝ ඉන්නවා ටිකක්. ඉතින් එහෙම බුද්ධාංශ කරගෙන ඉනකොට මధుර කෙනෙකුට ගහලා ගහලා බලනකොට මැරිලා. මధుරට තට්ටු වෙලා. ඉතින් මම කිව්වා ඒත් කමක් නැහැ. ඒ මధుර මధుර මරනකොට කමක් නැහැ. අම්මා මේ වේදනාව හරි මధుරයක් මధుරයක් කරලා මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඉතින් වෙනකොට වැඩේ වෙලා ඉවරයි. එදා මේ මధుරෙක් ඇවිල්ලා වහනවා දැනුණලු. දැන් හිතවල ඕක වැහුවට කණ එකක් නැහැ කියලා. නමුත් යහවලු ගහනකොට මේ අත දඬු වෙලා මෙතෙන්ට එනකම්ම තේරුණාලු. අත මෙතෙන්ට එනවලු දැන් ගහ. එතකොට මෙතෙන්ට එනකොට මතක් වුණාලු මෙනෙහි කරන්න ඕනේ කියලා. එහෙම අත කඩාන වැටලා. එහෙම අත කඩාන වැටලා මඳුරියෙක් මඳුරියෙක් මඳුරියෙක් මඳුරියෙක් මඳුරියෙක් කියලා මෙනෙහි කරා. ඊට පස්සේ ආපහු අත තියාන භාවනා කරලා කමන්නේ ඔබ කාලා ඵලයන් කියලා. ටික වෙලා ගියාම මේක දෙවෙනි සැරේට විද්දලු ඇතුළට. විදිනකොට ආයෙසරයක් අත මෙහෙම කරනකොටම ආයෙ සීපත් වෙන්න බෑ. මధుරෙක් මధుරෙක් මధుරෙක් මధుරෙක් කියලා මෙනෙහි කරා. මෙනෙහි කරාට පස්සේ හිතනලු කමන්නේ දැන් පීවර දෙකකින් අල්ලගත්ත එකනේ. කාලපලයන් කියලා මම නැගිටලා බලනකොට මధుරවා ගියා දන්නේ නැතුව සිලන්දුවක් විතරක් තිබුණා. ඉතින් මං කෝ ඔච්චර තමයි. ওই තියා මොනවත් දෙයක් නැහැ. Tamanට වෙන දේ මෙනෙහි කරගෙන යන්න මං හිතනවා මම අඩු ගානේ අවස්ථා 15ක 20ක තේරෙනවට නෙවෙයි මට කියන්න කෙනෙක් නැති නිසා මට දවසට හෙන්න ජොලියක් ඕක මේ කර කර බලන්න කියන්න කෙනෙක් නැහැ. මම මේ කතා කරන්නේ 70 84 85 වගේ. කොහොම හරි අච්චර කරලා කොහොම හරි අම්මා දවසක මේ නිදිමතේ හැමදාම හරියන වැඩක් නෙවෙයි. සමහර වෙලාවක කඩා ගන්න පුළුවන්. හැබැයි හිතන්නේ කවදාකවත් හිතන්නේ මේ මං වගේ මේ පව් කරන මිනිස්සුෙකුට මේ භාවනාව හරියයි. කොනිදිමත වගේ දෙයක් කඩා ගන්න පුළුවන් වෙයි කියලා. අපිට තියෙන නිතරම ෆයිට් එකක් දෙන එකයි. දිනපු දවසේ හරිය දවසේ තේරෙන පටන් අර ගන්නවා ධර්මයේ සජීවී ගතිය කවදාකවත් නැති වෙලා නෑ අපි අදහන් නැති එකයි වෙලා තියෙන්නේ. කටයුතු කෙරුවොත් මේ අපේ අම්මටත් පුළුවන් වුණා නම් ඕගොල්ලන්ට හුඟක් පුළුවන් වෙයි. හොඳයි එච්චරයි අපි අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න. වෙලාවත් හරි ඒක නිසා මම ආරාධනා කරන්නේ තව ප්‍රශ්න තියෙනවා නම් කියන්න කියලා. අපි මෙතන ඉඳලා සක්මන් කරලා හතරට නැවත එකතු වෙනවා පරියංක භාවනාවක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි